අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සෝතානුද්ධත සූත්‍රය මුල් කරගෙන පසුගිය දවස් දෙකේම ධර්ම දේශනා පාත්තන් යෙදුණා අදත් අපට තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව සැලසීලා තියෙන්නේ කවුරුත් වගේ දන්න පරිදි සියලුම දෙනා මේ ධර්ම දේශනාවට tempත් වෙමු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 සෝ මුට්ටස්සති කාලං කුරුමානෝ අඤ්‍යතරං දේවනිකායන් uppajjati තස්ස තත්තන හේව කෝසුකිනෝ ධම්මපදා පිලවಂತಿ නපි භික්ඛු ඉද්ධිමා චේතෝ වසිප්පත්තෝ දේව පරිසායන් ධම්මං දේසේති අපිච්ච කෝ දේව පුত্তෝ දේව පරිසං ධම්මං දේසේති තස්ස ඒවං හෝති අයං වා සෝ ධම්ම විනයෝ යත්තහං පුබ්බේ බ්‍රහ්මචරියං අචරින්ති තී අවසරයි ගරු කටි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඉතිරින් තියාගත්ත මේ සෝතානුදහත සූත්‍රය සර්වචනාංශයේට හොඳ අවස්ථාවක් මතු කරලා දීලා තියෙනවා මේ භාවනා කරන පිළිසෙට ඇති වෙන නිතර පහළ වෙන මේ කුකුස් තමන්ගෙම භාවනා පිළිබඳ කරන සැක තමන්මම හිතින් ඇති කරගන්න මේ අනවශ්‍ය සැක එහෙම නැත්නම් පසුබෑම් හොඳට තේරුම් අරගෙන ඒ කාටත් වගේ සිද්ධ වෙන දෙයක් ඒකල මේ ධර්ම ආරස්සාව කියන එක ධර්මයේ තියෙන මේ සුවිශේෂී ශක්තිය ඉස්මතු කරලා පෙන්නඳ බොහොම හොඳ අවස්ථාවක් මේ සූත්‍රයේ ඉස්මතු කරනවා. ඒ සඳහා ਸਰවචනාංශී ජවනිකා හතරක් ඇඳලා චිත්‍ර හතරක් ඇඳලා චිත්‍ර කතාවක් මාර්ගයෙන් පෙන්වන්න වගේ නාඩගමක් හඳලා අවස්ථා හතරකින් ඒ සිද්ධිය ඉස්මතු කරලා පෙන්වන්න වගේ චිත්‍රපටියක් හදලා ඒකේ අවස්ථා හතරකින් පෙන්වන්න වගේ මේ භාවනා කරන කෙනෙකුට ඒ වගේ සැක මුසුතැන් පහළ වෙන හැටිත් ඒ පහළ වුණාට පස්සේ තමන් ඒ දිනු පවුණු කරන ලදී ධර්ම විනය ඒකාන්තයෙන්ම තමන්ගේ ආත්ම ආරක්ෂාවට නැත්නම් ආරක්ෂාවට ඉදිරිපත් වෙන බව ਸਰවඥාන්සේ සහතික කරනවා. ඒ සහතික කිරීම සඳහා ਸਰවඥාන්සේ පෙන්වන අවස්ථා හතර තමයි හොඳට බණ භාවනා කරපු කෙනෙක් වෙන විදිහට කියනවා නම් බුද්ධ දේශනාව අහලා සුතා දතා හිතේ හොඳට දරාගෙන වචසා ಪರಿචිතා මේ වචනයක් වචනයක් පාසා ඒ අර්ථ ව්‍යංජන ඒකේ ව්‍යාකරණ හොඳට නිස්සේ වශයෙන් පදගත අර්ථ වශයෙන් තේරුම් අරගෙන මනස අනුපෙක්ඛිතා තමන් මෙතෙක් ලෝකේ දන්න භෞතික ඥාන ලෞකික ඥානත් එක්ක ගලපලා මේක මෙහෙම වෙන්න පුළුවන්ද බැරිද නැත්නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ දරුවචන් වහන්සේත් අනික් ශාස්ත්‍රවරු වගේ සෙනග ගෝල බාලය වැඩි කරගන්න මේ කියන මිත්‍යා දෘෂ්ටියක්ද කියලා හොඳට සලකලා බලලා නෑ නෑ එහෙම එකක් නෙවෙයි Tamange අත්දැකීමෙන්ම මේක නියම දෘෂ්ටිය කියලා Tamange දැක්ම පිරිසුදු කරගෙන හිටියා නම් ඒ කෙනෙකුට මරණ මොහොතේදී මුත්ත සතිය ඇති වෙන්න පුළුවන් සතිය ගිලිහෙන්න පුළුවන් නමුත් කාරණා දෙකකින් අවස්ථා දෙකකින් එයාට ධර්ම ආරක්ෂාව ලැබෙනවා. මුට්ටසතිස්ස කාලං කුරුමානෝ. මේ මනුස්සයාට මේ මරණ මොහොතේදී මොනවා හරි හේතුවක් නිසා ඔළුව අවුල් වෙනවා. අඤ්‍යතරන් දේවනිකායන් උපජ්ජති. නමුත් ඒකේ නා ඒ ධර්මයේ හැසිරීලා මේ අරමුණු කියන්නේ කම්පන චංචල කියන්නේ මේ සියලුම දේවල් කෙලෙස් කොයි වෙලාවක හරි එයා භාවනා කරලා තියෙනවා භාවනා කමට අංශුද්ධ කරගෙන තියෙනවා සතිය පිහිටවල තියෙනවා හැකිතාක් මේ අරමුණු හොඳටම ගෙවම් කරලා ඒ අරමුණු වලින් තොර එහෙම නිමිත්තකින් තොරව ජීවිතය හිත සතිය ගත කරනක ලොකු දෙයක් නැත්නම් නිමිත්ත සමාධියට වැඩිය අනිමිත්ත සමාධිය හොඳයි නිමිත්තකින් ඇති කරගන්න සතියට වඩා ඒ නිමිත්ත සියුම් වුණාට පස්සේ හුඟක්ම නොදැනී ගියාට පස්සේ ඒ සතිය වඩා හොඳයි කියන එක තේරුම් ගන්න තියෙනවා. ඊට පස්සේ ආ ජීවිතයත් ගත කරලා තියෙනවා අන්නේ විදිහට මේ ගුරුසු ඡණ්ඩ පරුස කෙලස් වෙනුවට ඊ타මත්ම තුනී කරගත්ත කෙලස් වලින් තුනී කෙලස් අඩු කරගත්ත ජීවිතයත් පුරුදු කරලා තියෙනවා. නමුත් වැඩ ඉවර කරගන්න බැරි වුණා. අතරමඟදී කාලක්‍රියා කළා මුට්ටස්සති. සතිය එළඹ හිටියේ නැහැ. ඉතින් අර කලින් කරපු ඒ බණ භාවනාවේ නිවැරදි දැක්ම නිසා කමඨාන සූද්ධ කරගත්ත නිසා සුතා දතා වච්චසා පරිචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati viddha කියන පිසිදුව නිසා මෙයා දේවනිකායක තමයි උපදින්නේ. ඒකේ අනිත් පැත්ත මතක තියාගන්න තමයි ඊයේ මම මතක් කරේ අග්ගිකන්දෝපම සූත්‍රයේදී සරුවචනංශේ සඳහන් කරනවා නිමිත්තක් නිමිත්තක් ගතිතං වා භික්කවේ විඥානං තිට්ඨපානෝ තිට්ඨේය අනුභ්‍යංජනං ගතිතං වා මේ ජීවිතේ ජීවත් වෙනකොට මොනවා හරි දෙයක් නිමිටි කරගෙන මොනවා දෙයක් සැලසුම් කරගෙන මොනරි අදිෂ්ඨාන කරගෙන අපි අපේ හිත පවත්නවා නම් එහෙම නැත්නම් යම් කිසි දෙයක අනුව්‍යංජන කල්පනා කරමින් ජීවිතය ගත කරන වෙලාවේ මොන නිමිත්තක් හිතේ තිබුණාත් මොන ව්‍යංජනයක් හිතේ තිබුණත් නිමිත්තක් ව්‍යංජන අනු ව්‍යංජනයක් හිතේ තියාගෙන මැරෙන හිත ඒකාන්තෙම අපායට යනවා කියන. මොන විදිහෙන්වත් ගොඩ එමනක් නැහැ. යමක් පතමින් යමක් හිතමින් යමක් අදිෂ්ඨාන කරමින් යමකට තටමමින් ඉන්න වෙලාවේ යම් කිසි කෙනෙක් මරණයටපත් වුනොත් ඒ චිත්තක්ෂණේ විඥාණය ස්ථිතිය ලබන්නේ නිමිත්තක හෝ ව්‍යංජන අනුව්‍යංජනයකින් නම් එයාට දෙකක් හම් වෙයි කියලා බුදුහාමුදුර කියනවා තිරිසං යෝනිය හෝ අපාය. ඒ තරම්ම පෙන්නලා දෙනවා නිමිත්තක හිත බඳින එකේ තියෙන භයානකම. එහෙම නැත්නම් ව්‍යංජන අනුව්‍යංජන ගැනීමේ තියෙන භයානකම. අපි ලෞකික විෂයන් වල කරන්නේම ඕකනේ. දැන් මෙතනත් ඇත්තටම අපි දවල් සාකච්ඡා කරපු විදිහට ආනාපාන සතිය අරගෙන ඒකෙන් නිමිටි ගන්නවා අනුව්‍යංජන ගන්නවා ඒකලා හිත පුළුවන් තරම් බඳිනකොට කෙනෙකුට අහන්න පුළුවන් එහෙමනම් සාංශ මේ ආනාපානේ නිමිත්ත ගැනීමෙනුත් ආනාපානේ ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙනුත් ඒකන අපායයිද කියලා ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඕනම කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් නිමිත්ත ගත්තට පස්සේ ව්‍යංජන අනුව්‍යංජන ගත්තට පස්සේ ආනාපානේ දිගටම බලාගෙන ඉන්නකොට යාට පේනවා ආනාපානේ දියුණුව කියන්නේ භාවනාවේ දියුණුව කියන්නේ අර බලපු නිමිත්ත ගෙවෙන්න පටන් ගන්නවා. එන්න එන්න එන්න ගෙවෙන්න පටන් ගන්නවා. අනුව්‍යංජන ගෙවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපායට යන තියෙන අවස්ථාව අඩු කරමින් අඩු කරමින් ගිහිල්ලා අපි හිතමු වෙලාවක් ආවයි කියලා ආනපන නොදැනෙන නිමිත්තක් ගන්න බැරි ව්‍යංජනන් ව්‍යංජන කියලා. අන්න එතකොට නම් කියාගේ දැන් නම් හිත අපායට අදින්නේ නැහැ. දැන් නිමිත්තක් නැහැ. දැන් ව්‍යංජනන් ව්‍යංජන නැහැ. හැබැයි නිමිත්ත ගත්ත තැන ඉඳලා ආනපන නිමිත්ත ගත්ත තැන ඉඳලා මේ ව්‍යංජනන් ව්‍යංජන ආනාපානෙ නොපෙනෙන තැන දක්වා සතිය දිගටම වඩලා තියෙනවා. එතකොට යාගේ හිත චිත්ත తত্ত্বය සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා කියන தත්ත්වයට ගැලපෙනවා. ඒකට බුදුහාමුදුරේ නම තමයි ධම්මට්ඨිති කියලා. එයා ධර්මයේ දැන් ස්ථාව ලැබලා තියෙන්නේ. ඒක නා දන්නවා අරමුණක් ගත්තා. ඒ අරමුණ බලන්නේ ඒක සාක්කුවේ දාන ගෙදරකින් යන්නවක්වත් කබඩ් එක තියලා වැඳ වැඳ ඉන්නවත් නෙවෙයි. ඒ අරමුණ දිහා බලාගෙනකොට ගෙවෙන බව දකින්නයි. නැති වෙන බව දකින්නයි ක්ෂය වෙන බව දකින්නයි ඒ නිසා නැවත නැවතත් ආනාපාන නිමිති අනුනිමිති ගන්නවා ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ඒක එnde එnde එnde තුනී වෙලා ක්ෂය වෙලා වැය වෙලා යනකොට යා දන්නවා දැන් ප්‍රතිපදාවේ ඉන්නේ දැන් කෙලස් කෙවෙනවායි කියලා. ඉතින් මේ විදිහට ආනාපානය නැත්නම් බිම්බීම හැකිලිම වගේ අරමුණක් අරගෙන ඒක ගිවන් කිරීම සඳහා නැත්නම් ඒ වශයෙන් කමඨහන සුද්ධ කරන භාවනා කරන කෙනාට මේ අල්ලාගත් ආනාපානේ නිසා ඒ නිමිත්ත ගිවන් වෙන නිසා මුළු ලෝකයක් නිමිති එකක්වත් හිතර ගන්න නැති වෙන්න ලොකු අරසාවක් හම්බ වෙනවා. ආනපනට ගත්ත නිසා වෙන නිමිති ගන්න නැහැ. දැන් ආනපන නිමිත්තත් ගෙවෙනවා. එන්නේ එන්නේ එන්නේ යා අපායට යන අවස්ථාව අඩු කරලා හිත භාවිත මනසක් ඇති නිසා එවැනි කෙනෙක් මරණ මොහොතටපත් උනත් එයා දිව්‍ය ලෝක යනවා මිසක්කා ඒ මරණ මොහොතේ තිබිච්ච මේ සතිය අඩුකම මුට්ට සතිය අපායට ගෙනියන්නේ නැහැ. ඒකේ ඒක අනිසංශයක්. එහෙම නැතිව මොන නිමිත්තේ හිටියත් මොන ව්‍යංජනාන ව්‍යංජන හිටියත් අපායට තමයි. අපි ලස්සන රූපයක් ගැන අපේක්ෂා කරමින් ඉන්නකොට මැරෙනවා. ලස්සන මිහිරි නාදයක් ගැන අපේක්ෂා කරමින් ඉන්නකොට මැරුණොත් ලස්සන ගඳක්, රසක්, පහසක් නැත්නම් මනසෙන් ගත්ත ප්‍රාර්ථනයක් සියල්ලම අපාගාමි. නිසා හිතා ගන්න මරණයන් මැත්තේ අපි මරණ චිත්තක්ෂණේ වෙනකොට සූදානම් වෙලා හිටියේ නැත්තම් මේ නිමිති ගෙවන් කිරීම, ක්ෂය කිරීම, වැය කිරීම හිතට අල්ලන්න දෙයක් නම් අංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ එල්ලෙන්න වගේ මොකක් හරි එල්ලෙනවා. ඉතින් අපි මේ දවස් දෙක තුනක් පැත්තකට වෙලා බණ භාවනා කරලා උත්සාහ කරන්නේ මේ සියලු නිමිති ගන්නවා වෙනුවට අපි මධ්‍යස්ථානපාන නිමිති හිතට දීලා ඒකම බල බල ඉන්නකොට ඒකේ විපරිණාමය හරහා ඒකේ බෙරලි හරහා එnde end end end තුනී වෙනවනම් අපාය යන අපායට යන ගමන end end අඩු වෙනවා ඊට පස්සේ ඒ පුද්ගලයා ධම්මට්ඨිතියක් ලබනවා භාවනා කියන්නේ මේකයි භවනා පිහිට ආධාරය කියන්නේ මේකයි සතිපට්ඨානය කියන්නේ මේකයි මට දැන් පදනමක් තියෙනවා භාවනා කරන ඉඳගෙන ඉන්න වෙලාවෙත් සක්මන් කරන වෙලාවෙත් එදිනදා වැඩ කරන වෙලාවෙදිත් මෙන්න මේකයි මං කළ යුත්තේ මොකක් හරි මගේ හිත පවත්තන අරමුණ මේකයි කියලා මට සාතිකයක් තියෙන්න ඕන. ඒක මේ නන්නත්තර වෙච්ච හැමදැනම දුවන අරමුණ වල තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඉඳගත්තාම මං හිත තියන්නේ මෙතනයි. එක්කෝ ඉඳගෙන ඉන්න ඉරියව්වේ එහෙම නැත්නම් ආනපාන. එහෙම නැත්නම් පිම්බීම හැකිලි මේක පිළිබඳ යාට සැකයක් නැහැ. ඒත් මේ කවුරුත් කියපු නිසා නෙවෙයි අත්දකලා. සක්මන් කරනකොට දන්නවා මේ හිටගෙන ඉන්න ඉරියව්වේ හෝ නැත්නම් ඇවිදින ඉරියව්වේ හෝ ඒ ඇතුලේ තියෙන මේ වම තැබීම දකුණ තැබීම. ඒකට අපි පිඟානක් කෝප්පයක් හොදනකොට පොල් ගෙඩියක් ගන්නකොට පලා ටිකක් ලියනකොට ඒ කරන දෙමින් මේකයි මම කරන්නේ කියලා වැඩ දෙක තුනක ලුව දාගෙන අවුල් පාස කරගන්න නැතුව ඒ දේ කරගෙන හිටියොත් ඒකේ නාට ඒ එක අරමුණයි කරන වැඩේ මේකයි කියලා දන්න ගතිය නිසා ඒ අරමුණේ බැඳෙන්න තියෙන ඉඩත් අඩු වෙනවා. ඒ වෙනුවට එහෙම ඇවිදින්න හිතේ තියෙන අවස්ථාවත් අඩු වෙනවා. ඒක හරියට තේරෙන්න නම් කල් යනවා. කොහොමද මේ තරමට හිත හදාගත්ත මිනිස්සෙකුට මරණින් මත්තේ අපාගාමි වෙන්නේ නැති වෙයි කියලා ඇති වෙන සහතිකයේට අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන්නේ මේ කෙනාට නමක් දෙනවා මෙයා චුල්ලසෝතාපන්නයි කියලා. මෙයා සෝවාන් මාර්ගයටපත් බාගෙට සෝවාන්. ලාවට සෝවාන් වෙලා තියෙන්නේ ලද්දස්සාසෝ බුද්ධ ශාසනේ පතිට්ඨිතෝ නියත ගතිකෝ. මෙයා සාසනය පිට ලබලා දැන් තියෙනවා. මෙයාගේ ගතිය කදා පල්ලයට ආය යන්නේ ඒ තරමටම යා දන්නවා කරන වෙලාවක පාඩි වෙච්චා මේකයි කරන්න ඕනේ. සක්මන් කරනකොට මේකයි කරන්න ඕනේ. එතනින් අරමුණ අල්ලගත්තට පස්සේ බොහෝ වෙලා අරමුණ ඇසුරු කරනකොට වෙන්නේ මොකද්ද? දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ තකසේම සුදු වෙලා කියලා අර බලනකොට තියෙන රතු පාට නිතර නිතර බලනකොට කුකුල් කර්මලෙත් නැති වෙනවා. ඒක බුදුහාමුදුරෝ දන්න න්‍යායතයක්. ඒක නිසා අපි එකම අරමුණට නැවත නැවත හිත බඳිනකොට මනාපේ නෙවෙයි පහළ වෙන්නේ එපා වෙන ගතිය. කම්මැලි වෙන ගතිය. නීරස වෙන ගතිය. මේ මනාපය තමයි අපායට ගෙනියන කරුණ. මේ කම්මැලි නීරස කියලා කියන්නේ භාවනා වැඩ කරනවා. මට දැන් තණ්හාව නෙවෙයි එන්නේ. මේ අරමුණත් එපා වෙන ගතිය. ඉඳගෙන ඉන්නවත් එපා වෙන ගතිය. කම්මැලි වෙන ගතිය. ආ එහෙනම් ඒක හොඳ ලකුණක්. භාවනා දියුණු වෙන බවට කියන එක කමටහන සුද්ධ වෙලා නම් ඒකේ භාවනාව ධර්ම කාරණා තේරිලා නම් ඒ පුද්ගලයා කවදාකවත් මට මේ භාවනා කරනකොට කම්මැලි හිතුණා, නීරස වුණා, අරමුණ එපා වුණා කියලා නැගිටලා යන්නේ නැහැ. එයා දන්නවා දැන් ඉතින් අරමුණෙන් ගන්න ඕන වැඩේ ගත්තා. රූප ධර්මෙන් ගන්න ඕන වැඩේ ගත්තා. දැන් නාම ධර්මයක් මට ඇවිල්ලා තියෙන්නේ එපා වීම, කම්මැලි වීම, නීරස ගතිය මම මේක දිහා බලාන ඉන්න ඕනේ. මෙච්චර වෙලා හදාගත්ත අපුවගත්ත මේ දේ දාලා ගාලා ගියොත් වතුර 1000ක් ඇදලා කලේ බින්දා වගේ. ඒ නිසා මම මේකත් එක්ක ඉන්න ඕනේ කියලා එයා හුරු කරගන්නවා මේ භාවනාදී මතුවෙන මේ නිරතකම ඒකාකාරීකම කම්මැලිකම ඒක දිහා අලුතෙන් බලනවා එතකොට යට ආය අරමුණට යන්න පුළුවන් අවස්ථාවකුත් එnde ඉඩ තියෙනවා මේ විදිහට කරලා කරලා අරමුණ ගෙවම් කළොත් ඒක නදන්නවා හිත මේ සතිය පවත්වන්න පුළුවන් අරමුණේ පවත්වන්න පුළුවන් වගේම අරමුණක් නැතුව පවත්වන්න පුළුවන් නිමිත්තේ සතිය පවත්වනවා වගේම අනිමිත්තේ සතිය පවත්වන්න පුළුවන්. නිමිත්තේ සතිය පැවැත්වීමට වඩා අනිමිත්තේ සතිය පැවැත්වීම හොඳයි. මෙන්න මේ විදිහට මේ කාරණා ටික තේරුම් ගත්ත කෙනා ජීවත් වෙනකොටවත් নানা ප්‍රකාර අරමුණු බදා ගන්න යන්නේ ඉතාම සරල ඉතාම අර පිටුමසුන් දායක ජීවිතයක් ගත කරනවා පාවිච්චි කරන්නේ දෙයක් ප්‍රයෝජනේ සඳහා පමණයි. මේ කාටවත් පෙන්වන්නවක්වත් සුඛෝපභෝගීත්වයටවත් පාරිභෝගිකත්වයටවත් නෙවෙයි. අරමුණු අඩු කරනවා ඒ අරමුණත් පාවිච්චි කරන්නේ ප්‍රයෝජනේ සඳහා. මම අපෑමට නෙවෙයි. අන්ධහර පෑමට නෙවෙයි. අල්ලපු ගෙදෙට පේන්න නෙවෙයි. මෙන්න මේ ජීවිතය ගත කරන කෙනා මරණ මොහොතේදී මුට්ටස් සතියටපත් උනත් සතිය නැතුව ජීවිකල් උනත් දේවනිකායක උපදින එක පළවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංශයක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දිගින් දිගටම පෙන්වන අවස්ථා ජවනිකා හතරකින් පළවෙනියෙන්ම එහෙම කියලා දේවනිකායක ඉපදුනාට පස්සේ එයාට ඉබේම කල්පනා වෙනවා දැන් මේ දේවනිකාය කියලා කියන්නේ තවත් අපායක්. කාමේ විතරයි තියෙන්නේ. මොන්නම දෙයක්වත් නැහැ. ඒක නිසා ඒ අප්සරාවන්ද ඒ දේව පුත්‍රයන්ට ඒ නන්දන වනයේට හරියට ලාස් වේගාස් ගියා වගේ. එහෙම නැත්නම් හෙට අනිදා අපටත් එනවා මේ කැසිනෝ. ඒකට ගියාට පස්සේ ඕන දෙයක් තියෙනවා. කාමයේ සඳහා රූප තියෙනවා, සද්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. ඉතින් ඒ නිසා කවුරු හරි යන්න ඕන නම් පොඩ්ඩක් ඉන්න හෙට අනිදා ගෙනල්ලා දෙනවා ඒක. දුන්නාට පස්සේ එතෙන්ට යන්න ඊට පස්සේ නිසිසේ කාමයේ විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච සම්පත්තියෙන් අපායට අරන් අරවගෙන වෙන නිමිති රැස් විහිදෙන නිමිති දකින්නේ. ත්‍රිමාන රූපේ නිමිති දකින්නේ. කලර් දකින්නේ. එතකොට අපායට කෙලිම යන්න පුළුවන්. එච්චරම තමයි දිවි ලෝකෙත්. එච්චරමයි දිව්‍ය ලෝකෙත් මේ ලෝකේ අරමුණු ගෙවන් කිරීම දන්න කෙනාට දිවි ලෝකය කියලා කියන්නේ මාර පාශයක්. උගුලක්. අටවපු කෙමනක්. ඒ මනසක් හදාකත් හිට බඳින්න නැහැ මෙච්චර මම මේ සිල් රැක්කේ. මෙච්චර Brahmacharya රැක්කේ. මෙච්චර සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vidda ගැන මේ තුච්ච දිව්‍ය ලෝකෙටද? මේක හරියට ඔලිම්පික් ගින්නට පස්සේ තෑගකට ගෝවා ගෙඩියක් හම්බුනොත් මොනවා වෙයිද? ඔලිම්පික් දිනල තෑගකට එමෙසට ගෝවා ගෙඩියක් දුන්නොත්, වැල ගෙඩියක් දුන්නොත් ඕනෝක තමයි වෙන්නේ. ඒ මනස කද්දාවත් ඒ දේවනිකායේ මොන සැපකටවත් හිත බඳින්නේ නැහැ. යා දන්න මේ ඔක්කොම මර උගුල්. යාටම කල්පනා වෙනවා. මම ධර්මයේ හදාarලා තියෙනවා. සුතා දත ಪರಿචිත ධම්මානුපෙක්ඛිත මනසානුපෙක්ඛිත දිට්ඨිය සුප්පටි විද්ධා. මේව මට නොපෙනෙනවනම් මේව මට නැහැ එනවනම් මේවට ගඳ පහසට රසට නොදැනෙනවා නම් හොඳයි කියලා වහාම හිත සතුප්පාදෝ කියලා සතිය පිහිටනවා. දැන් මේ මුට්ට සතියෙන් පටන් ගත්ත කතාව දැන් සතුප්පාදෙන් බුදුහාමුදුර ඉවර කරනවා. මුට්ට සතිය කියන්නේ මරණ මොහොතදී හිත විකල් වෙලා දිවි ලෝක යනවා. දිවි ලෝකේ ගිය ගමන් එයාට කල්පනා වෙනවා දැන් කබලෙල්ලිපට වැටුනේ. මේකේ ඉන්න හරියක් ඉන්න පිස්සු පිටෝ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉවරයක් නැති පාටි එකක් තියෙන්නේ. මේ ලෝකේ වගේ තමයි. නැත්තම් කොළඹ වගේ. මේකෙන් කවදද ගැලවෙන්නේ කියනකොට යාට ඔන්න සතුප්පාද ඇති නිසා පටන් ගන්නකොට සතිය රිවිලා තියෙනවා මරණ මොහොතේ සතිය නැති වෙලා තියෙනවා ඊට පස්සේ ජවනිකා රාශියක් ගිහලා දැන් ආයේ සතිය පිහිටියා එයාට එතකොට තේරෙනවා මේ සතිය පිහිටපු වෙලාවේ අර වෙච්චි අතපසු වීම වෙච්චි සතිය නැතිවීම ගැන කතා කර කර ඉන්න එපා වහාම හැකි ඉක්මනින් මේ ආපව නැවතාපු සතිය ස්ථාපිත කරගන්න. මේ සතිය තහවුරු කරගන්න එහෙම නැතුව ආයෙ ගිලිහුනොත් ආයෙත් මේ වගේ පිම්මක් පනින්න වෙන්නේ. බෙල්ල කඩා ගන්න වෙන්නේ. කියලා යාට බොහෝම ඉක්මනින් ඒ ධර්මයේ අවබෝධය ඉක්මනටම සිද්ධ වෙන්න අවස්ථාවක් වෙනවා. මොකද ඒ වෙනකොට එයා අතපුච්චගෙන තිබුණ නිසා කිප්පන් ඒව විශේෂ ගාමී හොදි තේරෙනවා. මේ සතිය පොඩ්ඩකට හරි ගිලිහුනොත් හිත වහාම අරමුණු ගන්නවා. ඒ අරමුණේ කාන්තෙන් අපායට යන්න පුළුවන්. නමුත් මම ගෙවන් කිරීම, අරමුණ ගෙවන් කිරීම, ක්ෂය කිරීම, වැය කිරීම, නිරුද්ධ කිරීම අරමුණු කරගෙන හිටපු නිසා මම දිවි ලෝකේ ආවා. අනිත් දවසේ සතිය නැති වෙන වෙලාවේ මගේ හිතේ තිබුණා නම් යම් නිමිත්තක් යම් අනුව්‍යංජන ගැහිීමක් එහෙනම් අපායේ ගියොත් මෙච්චරවත් මට කල්පනාවක් ඉන්නේ නැහැ කියලා විශේෂ අධිගමයක් වෙනවා. ඒක යාටම ඉබේ වෙන එකක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙම වුණොත් ඒ කලින් බණ අහලා හිතේ දරාගෙන වචනේ හොයාගෙන මනසින් පරීක්ෂා කරන දිට්ඨිය පිරිසුදු කර ගැනීම නිසා ලැබෙන පළවෙනි තෑග්ග. පළවෙනි ආනිසංසය යාටම තේරෙනවා මේ දිවි ලෝකේ ආවට සතිය පිහිටවපු මිනිහට නැත්තම් සතිය පිහිටවපු ගෑණිට මම දැන් මෙතන කිව්වට පස්සේ දිවි ලෝකෙත් එකයි කක්කුස්සියත් එකයි ගඳ කිලියත් එකයි අපායත් එකයි මනුස්ස ලෝකෙත් එකයි අපායේදී මේක කරගන්න බැරි තරම් දැවෙන එක විතරයි ප්‍රශ්නේ සතිය පිටු මනුස්සයාට උතුරු දිශාව දකුණු දිශාව කියලා දිශා ભેදයක් නැහැ සතිය පිටු මනුස්සයාට මේක උදේ දවල් රැ කියලා කාල වෙනසකුත් නැහැ ඒක නිසා එයා දන්නවා දිවි ලෝකෙට ගියත් කල යුත්තේ මෙච්චරයි මනුස්ස ලෝකෙට ගියත් කල යුත්තේ මෙච්චරයි මේක නැති වෙන එක තමයි අපාය කියලා කියන්නේ කිසිම වාසියක් නැති තැන තමයි අපාය කියන්නේ. අයක් නැහැ. අප අය. ඉතින් මේ වගේ ඉන්න බෑ. ඉන්න විවේකයක් නැහැ. ඒක නිසා එයා කරන්නේ මේ දිව්‍ය සැපට එළවනවා නෙවෙයි. නැත්නම් මරෙන් ඉස්සලා සතිය නැතුණා කියලා පශ්චාත්තාප වෙන එක නෙවෙයි. වහාම සතිය පිහිටවන එක. මේ විදිහට අර පුච්චගත්ත මිනිස්සයාට ආයසරයක් සතිය පිහිටවපුවාම කලාමැදිරියාගෙන් ගිනිපෙල්ලෙන් බැට කාපු එක කලාමැදිරියටත් බයයි වගේ ඊට පස්සේ දැඩි සතියක් අඛණ්ඩ සතියක් සුපතිත්‍ිත සතියක් වේපුල්ල සතියක් සඳහා දැඩි වීරියක් දරනවා ආවට ගියාට අතනින් මෙතනින් සතිය නිසා තමයි මම ඔච්චරත් කරලා මේ ගැසිල ගැස්සුනේ ආයෙ දෙන්නේ නැහැ කියලා කිප්පන් වේව විශේෂ විශේෂාදිගාමි හෝති විශේෂ තැනකට යන්න පුළුවන් වෙනවා අර වෙච්ච අත්තරද්ද පිහිට අරගෙන. ඒකම බුදුරජාණන් වහන්සේ නැවත සඳහන් කරන යම් කිසි කෙනෙකුට දැන් ආයෙත් අර වගේම සතිමත් ජීවිතයක් ගත කරලා බණ අහලා හිතේ දරාගෙන ඔක්කොම කරගෙන හිටියට යම්ම වෙලාවක හිතේ සතිය ගිලිහෙනවා. මුට්ටස් සති වෙච්ච වෙලාවේ මරණේ සිද්ධ වෙලා දේවනිකායක උපදිනවා. ඉපදිනකොට යාටම තේරෙන්නේ නැහැ මම දැන් ඉන්නේ අමාරු තැනක කියලා. එයාට දිව්‍ය ලෝකේ අතරමං වෙලා ඕල්මං වෙලා ඉන්නකොට manuss ලෝකේ ඉඳලා 이르දි බල ප්‍රාතිහාර සහිත ස්වාමින් වහන්සේ නමක් දිව්‍ය ලෝකයට ඇවිල්ලා බණ දේශනා කරනවා. අර කලින් පුහුණු කරපු කලින් ඇසුරු කරපු කලින් හුරු කරගත්ත ධර්ම විනය ඇසුර නිසා මට ඉක්මනටම තේරෙනවා මේ ස්වාමීන් වහන්සේගේ මේ ධර්මය තමයි මම Brahmacharyaට රැක්කේ. මම මේක මෙච්චරක් පුරුදු කරලා තිබ්බා. නමුත් මට පොඩි අතපසුවිල්ලක් වෙච්ච වෙලාවේ තමයි මට මේ සතිය නැති වෙලා මරණයක් සිද්ධ වෙලා මේ දිවි ලෝකේ ආවේ ආයෙනම් තවත් මේ වගේ අවස්ථාවක් ගන්න බෑ කියලා අර ඊර්දිපල ප්‍රාතිහාර සහිත ස්වාමින් වහන්සේගේ බණ බොහෝම ශීඝ්‍රයෙන් වැටහෙනකොටම සතිය පිහිටනවා. එයාට හිතනවා කළ යුත්තනම් මම දැන් මෙතන කියන තැන සතිය පිහිටවන එකයි. ඒක පිහිටවනකොට එයාට දැන් කවුරුත් කියලා දෙන්න ඕනේ ඔය මම දැන් මෙතන කියන තැනට ආපුවම මොකද්ද ලැබෙන ලාභේ? මම ඉන්නේ මේ මොන ඥානේද? කිසිම දෙයක් අවශ්‍ය නෑ. දන්නවා මේක එහාට ගිය ගමන් මේ මම දැන් මෙතන කියන එකෙන් එහාට ගිය ගමන් අපායට වැඩි දුර නෑ. ඒ නිසා ආනිසංස ආදීනව සලකන්න දෙයක් නෑ. වහාම ආරක්ෂක ස්ථානයකට ගොඩ වෙන්න වගේ අර සතිය මම දැන් මෙතන පිහිටනවා. ඒක දෙවෙනි අවස්ථාව කවුරු හරි කියන පොඩි වචනේ අල්ල ගන්නවා කල යුත්තේ මේකයි කියලා. ඊයේ අපි මේ දක්වා අපේ සූත්‍රයේ විවරණ දිගේ ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ තුන්වෙනි ජවනිකාව සරුවචාන්සේ සඳහන් කරනවා අර වගේම හිත මුට්ට සතියට වැටෙනවා. භාවනා කරනකොට හිත පිට යනවායි කියන්නේ. ඒ වගේ සතිය ගිලිනවා. ගිලිච්ච වෙලාවේදී මරණය සිද්ධ වෙනවා. නමුත් ගත කළ ජීවිතයේදී අරමුණ ගෙවන් කිරීමයි දක්ෂකම කියන බව දන්න නිසා අරමුණු ගෙවන් වෙන්න ගෙවන් වෙන්න හිත ඉස්සරහට යන බව දන්න නිසා අරමුණු ගෙවන් වෙන්න ගෙවන් වෙන්න ප්‍රතිපදාව ඉන්න බව දන්න නිසා ඒකේ ආනිසංසක් වශයෙන් දිවි ලෝකේ යනවා. හැබැයි Tamanටම වැටෙන්නේ කොහොමද මේක පිළියම් කරගන්නේ කියලා. ඒ වගේම මේ වෙලාවට ඉදිරියටපත් වෙලා බණ කියන ඉදි ප්‍රත්‍යහාරයේ සහිත චේතෝ වසීපත්ත ස්වාමීන් වහන්සේ නමක් එන්නේත් නැහැ. නමුත් ඒ වාගම දේවනිකායන තව දේවතාවෙක් ඇවිල්ලා කියනවා මේක මේ මහා භයානක අනතුරුදායක තැනක් ඔබට මතක තියෙනවා නම් සීයලවනවා නම් සංවේග පහළනවා නම් ආය සතිය පිහිටවපන් කියලා. එතකොට ඒ Taman එක්ක ඉන තව දෙවි දේවතාවෙක්ගේ බණක් අහලා මේ Taman හිතලත් නෙවෙයි ඊට ප්‍රතිහාරය සහිත දිවි හාමුදුරු කෙනෙක් කියලා කියන බණකුත් නෙවෙයි ඒ නිකායෙම ඉන්න පුළුවන් තවත් දේවතාවෙක් ඇවිල්ලා කියනවා සීයලව ගනින් එකයි කරන්න තියෙන්නේ කොයි තූත්තු කුඩිය ගියත් සතිය පිහිටවපන් මම දැන් මෙතෙන් දැන්න ගණන් කරනවා මෙයාට එකපාරටම තේරෙනවා බුදුජානකසේ සඳහන් කරලා තිනවා දන් දහ බික්ක වේ සතුප්පාදෝ යාට බොහොම ශීඝ්‍රයෙන් සතිය පිහිටනවා මම කලින් කරලා තියෙනවා නමුත් ඒක අඛණ්ඩ නැති නිසා ඒකේ මට හොඳට දක්ෂකම නැති නිසා මම හාෆ් පාර්ට් ටයිම් ජොබ් එකක් කරේ අතනින් මෙතනින් කෙරුවේ දැන් බෑ ඒ නිසා මම එක දිග්ගට සතිය පාත්තන්න ඕනේ කියලා අර ඉනිපෙල්ලෙන් බැට කාපියක් කරාට වගේ අර දේව දේව පුත්‍රයා කියනකොටම සතිය පිහිටලා එයා දැනගන්නවා දිවි ලෝකේ හිටියත් මනුස්ස ලෝකේ හිටියත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් නැවත සතිය පිහිටීමේ තියෙන අවස්ථාව අපි සියල්ලටම සමානයි දැනගත්ත ගමන් නැවත සතිය පිහිටවීම සඳහා අපිට තියෙන අයිතිවාසිකම හැකියාව තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. මේ ඔක්කොම මේ වැඩ ඔක්කොම වටන් ගන්නේ මනුස්ස ලෝකේ. දිවි ලෝකේ ගෙනියලා බුදුරජාණන්සේ මේ විස්තර කරාට මේ සඳහා ඔක්කොම සම්පූර්ණ පසුබිම සම්පූර්ණ මංගල අවස්ථාව භද්‍ර අවස්ථාව මනුස්ස ලෝකේ විතරයි තියෙන්නේ. මේ මනුස්ස ලෝකෙත් ඉඳගෙන මේ පිස්සු කෙලින ජනතාව දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ මේකටත් වැඩි විස්තර සහිතව කියලා දුන්නත් කමක් නැහැ. කොච්චර කිව්වත් ඒකේ සංවේගයේ පහළ වෙන තාක්කල්. ඒකට මේ පොඩ්ඩ වැරදිච්ච ගමන් කොහෙද අපි යන්නේ කියන එක දන්න තාක්කල් අපි දහසකුත් එකක් නිදහසට කරනු කියනවා සතිය තියෙනවා තමයි ඉතින් ඉතින් ස්වාමීන් වහන්සේලාට නම් ඉතින් අරන් නිගත වෙලා කවුරු හරි කණ්ඩ බොණ්ඩ වෙලා ගෙනත් දෙන්න නිසා ඉඳගෙන සතිය වඩත හැකි ඉතින් අපිට එහෙමයි අපිට අර යුතුයකම තියෙනවනේ මේ වගකීම තියෙනවනේ අල්ලපු gedර මෙහෙමනේ අර එහෙමනේ මෙහෙමනේ මේ සේරම කරුණු තන්නේ කර ප්‍රලාපයක් තන්නේ කර ගොතන ලද්දා තන්නේ කර මාරය හදලා කටට පෝන එක අපි මේකට තමයි පොර අපි මේක තමයි ආඩම්බරයට කියන්නේ නමුත් ඒවා කියන කෙනා බුදුහාඳුරන්ගේ ඇහෙන් බලනකොට හෙළුවෙන් ඉන්නේ විලිලැජ්ජ නැහැ හෙළුවෙන් ඉන්නේ ඉතින් ආට සිද්ධ වෙනවා ඉක්මනට විලි වහ ගන්න. ආරස්සාවක් කරගන්න. අනි මේ කාටද මේ බයිලා කියන්නේ? මහරයම තමයි අන්තිම ගිහිල්ලා අපායට ගෙනියලා මේ කරදර කරන්නේ. නිසා බුදුරජාණන්සේ නිහඬ බණක් කියනවා. අතිය කැඩෙනවා. කැඩෙන එක නෙවෙයි ප්‍රශ්නේ. කැඩුණාට පස්සේ ওই නිදහසට කරුණු හොයන්න යන්න එපා. වහාම සතිය පිහිටවපන්. එක්ක උඹට ඒක තේරෙන්න ඕනේ ලුණු මිරිස් කන මොලේට උඹටම. ඒක හැබැයි බොහොම කලාතුරකින් වෙන්නේ. බොහොම කලාතුරකින් වෙන්නේ. කියන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා. මේ මනුස්ස ලෝකේ ඉන්නකම් කාටවත් මොනම හේතුවක් නිසාවත් මම සත්‍යමත් වෙන්න ඕනේ කියන එක ස්වභාවයෙන් මේ චිත්තක්ෂණය පහළ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා පරතෝ ഘോഷෙන්මයි එන්නේ. කවුරු හරි මේක කියලා දෙන කෙනෙක් ඉන්න ඕන. නැති සම්මාදිට්ඨිය පහළ වෙන්න ද්වේ මේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජත්තං යෝනිසෝමනිස්කාරෝ. කවුරු හරි උඹට ඇහෙන්න සලස්සන්න වෙනවා. මේ මිනිස්සු ඔයෝ පිටු නරණා ඉඳලා හරියන්නේ නැහැ. පුළුවන් තරම් සතිමත්වයන් කියලා. එතකොට මේ ඒක වටිනාම ධර්මයේ බව තේරුම් ගන්න මනස යෝනිසෝමනිස්කාරය තියෙනවා. ඔය දෙක නැතුව අපි සංසාරේ කොච්චර කල්ලාවිලා තියෙනවද? දැන් හරි ඒක තේරුම් ගත්තට පස්සේ ඒ කෙනාට තේරෙනවා නම් මේක නොකරන්න කියන කරුණු මාරපාක්ෂික බව කෙලෙස් බව ඒකෙන් වෙන්නේ තව කෙනෙක් නැගිටින්න තියෙන අවස්ථාවක් නැති වෙන බව නිසා ඒක පැත්තකට දාලා මේ සතිය පිහිටවන තියෙන අවස්ථාව තව තව වැඩි කරන්න ඕනේ කියලා Tamanටම සීපත්තනෙකුත් මේ සූත්‍රය හරුවචන්සේ දේශනා කරන සාමාන්‍යක හිතන්න අමාරු. ඒක මහබෝසතාණන් වහන්සේට විතරයි සිද්ධ වෙන්නේ. අනික් කෙනෙකුට සිද්ධ වෙන්නේ ඉර්ධිපල ප්‍රාතිහාර්ය සහිත භික්ෂුවක් දිවි ලෝකයට ගිහිල්ලා බණ කියනවා. එහෙම නැත්නම් Tamanගේ එක මැඩුමේ ඉන්න එක හැසිරෙන කෙනෙක් කියනවා මේ ධර්මයේ තියෙනවා ඕව කීකිය ඉඳලා හරියන්නේ මෙන්න මේකයි කල යුත්තේ ඔබට කලින් බණ අහලා තියෙනවා කලින් හිතට කල්පනා කරලා තියෙනවා උඹට මේ භාෂාව තේරෙනවා. උඹට කියලා මොලයක් තියෙන ලුණු මිරිස් කන. ඔය දෘෂ්ටි පිරිසුදු කරගනි. ඕවට නිදාසර කරනු කී කියන වෙන සතිය පිටපන් කියනකොට මෙයාට ඒ ඒ සතුප්පාදෝ දන්දාබිකවේ සතුප්පාදෝ වහාම සතිය පිටනවා අර කලින් කරපු ඒ නිවැරදි භාවනාව නිසා කමඨාන් සුද්ධ කිරීම නිසා සංසාර බය නිසා සංවේගය නිසා එතකොට ඒ රවුම ගිහිල්ල වෙලා යා ඉන්න බොමරච්ච තැනක හරියට තට්ටු කරපු ගමන් වැටෙන විදිහට ඒකට Taman එක එකට එක දිවි ලෝකේ ඉන්න దేవතාවෙක් උනත් උදව් කරන්න පුළුවන්. ඒ ඇහෙන්නේ ඒ దేవතාව කොට දෙනකොට බණ කියනවා. එදිනෙමුත් ඇහෙන්නේ පිනමෝරුප කෙනාට විතරයි. ඇහෙන්නේ සංවේගයේ පහළ වෙච්ච එක නතර නැති අනික් ගොල්ල කියනවා ඕහොම ඉතින් බණ අහපු ගමන් දන්දාවි මේ සතුප්පාද පහළ වෙලා විශේෂ අධිකම ලබන්න ඉතින් අපි දතපාරමිතා පුරලා නැනව අපි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැනව අපිට අරක නැනව මේක නැනව කියලා අපි ළඟම තියෙන මේ ක්ෂණ සම්පත්තියට කක්ක දානවා පුංචි කරලා සලකනවා පහත් කරලා සලකනවා උන්දලාට වෙන හෝනියමක් ඕනේ නැහැ. ඒ හෝනියමම ඇති. මේ ලැබිච්ච සුන්දර වටිනා මනුස්ස ආත්ම භාවයේ පැත්තක තියේදී නැති දේවල් අයිස්තු හදනවා. ඒ මනසට වෙන කවුරුත් ඇවිල්ලා හෝනියම් කරන්න ඕනේ ඒ ඇති. නමුත් සත්පුරුෂයාට තේරෙනවා ඕන තරම් ලයිස්තු හදාදා ඉන්න පුළුවන්. නමුත් මේ සතිය පිහිටවන්න මොනවද අඩු? මොකක්වත් අඩු නැහැ. ඒ නිසා ලදලද වෙලාවේ සතිය පිහිටීමයි මම කල යුත්තේ කිව්වොත් බුදුරජාන් වහන්සේ ඒ ඕනෙම මිනිසියෙකුට ඒ කාරණාව හරියට දන්නවනම් කල යුත්තේ මේකයි කියලා දන්නවනම් අරමුණේ හිත පාත්තන්නේ කොහොමද කියලා දන්නවනම් කමඨාන සුද්ධ වෙලා තියෙනවනම් ඕනෙම කෙනෙකුට සමාන අවස්ථාවක් තියෙනවා සතිය පිහිටුවක්. අන්න ඒක ඉස්මතු කරලා දෙන්න බුදුරජාන් වහන්සේ ධර්මඥතා ඥාණිය යොදලා කරුණු පැහැදිලි කරලා දෙනවා. ඊයේ මම මේකට නිදර්ශන කතාවක් නිදර්ශන සූත්‍රයක් දේවතා සූත්‍රයෙන් ගෙන අර දැක්ුවා මේ වගේ හදිස්සියකදී සක්මන් කර කර ඉඳද්දී අපහව ප්‍රාර්ථිතී ස්වාමීන් වහන්සේ නමක් දිවි ලෝකේ ඉපදිලා ඒ දෙයියෝ කලබල වෙච්ච හැටි අච්චරාගත සංගුට්ටං පිසාචගන සේවිතං වනන්තං මෝහණං නාම කුතෝ යාත්‍රා භවිස්සති මේ මිනිස්සු කියනවා මම වට කරගෙන ඉන්නේ අප්සරාවන්ගෙන් කියලා මට නම් පේන්නේ පිසාච ප්‍රේතයෝ වට කරගත්තා වගේ. මිනිස්සු කියනවා මේක නන්දනවණිය කියලා මට නම් පේන්නේ මේක මනමෝහණය කරන පිස්සු වැටරන කැලයක්. අනේ දැන් මම මොකද කරන්නේ? මං කොහෙ කොහෙන්ද මට ගමනක් කියලා මෙයාට කල්පනා වෙනවා. මෙයා ඒක ගිහිල්ලා බුදුජාණන් වහන්සේට චෝදනා ස්වරූපෙන් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ අප්සරාවන් වටගත්තයි වට කරගත්තයි කියලායි ලෝකයා කියන්නේ මට නම් පේන්නේ පිසාච ලෝකෙකට ගියා වගේ. මේ නන්දන වනයේට යනවයි කියලා මිනිස්සු මේ උඩ දාන්නේ. නමුත් මේක සම්පූර්ණ මත් කරන වනයක් අනේ ස්වාමීන් වහන්සේ මට පාර කියලා දෙන්න. මම ඔබ වහන්සේ වෙනුවෙන් මානදම්පුර ශ්‍රමණේ දැන් මට වෙලා තියෙන දේ බලන්න. මට දිව්‍ය ආත්මයක් ලැබිලා. මම අපායට බොහොම කිට්ටුයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියන ඔබ භාවනා කරලා තියෙනවා බණහලා තියෙනවා ධර්ම කරුණු දන්නවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කර දෙනවා උජුකෝ නාමතෝ මග්ගෝ අභයාසාව නාම සාදිසා උඹ යන පාර හරි කෙලින් පුතේ බය වෙන්න එපා. ඕක හරි පාර. කෙලින් පාර අභයානාම සාදි සමට එන්න එන්න බය නැති වෙයි. ඔබ පටන් ගන්න දන විශාල බය සහිත තැනක් කෙලෙස් සහිත තැනක් උඹට තේරේ වර්තමානගත කරන හැම චිත්තක්ෂණයකම බය නැහැ. උඹට තියෙන වර්තමාන මොහොත වැඩි කරන එකයි. එන්න බය නැත්තනකට යනවා. ඒ වාගේම රතෝ අකූජනෝ නාම උඹ යන නැගලා ඉන්න වාහනේ ජරබර සද්ද නැහැ. හොඳ සස්පෙන්ෂන් තියෙන වටිනා ඉන්ටර්කූලර් හඩු හොඳ වාහනයක් උඹට හම්බෙලා තියෙනවා. ඒකේ සද්ද නැහැ. ඒ නිසා උඹේ කච කචේ අඩුවේ. මිනිස්සුත් එක්ක කතා කරන එක මේ ගෝසා තියෙන තැනට යන්න ගතිය නම් උඹට අඩුවේ. උඹට තේරෙයි ඒක. අකූජනෝ නාම ධම්මරත් ධම්මචක්කේන සංයුතෝ. ඒකෙට දාලා තියෙන රෝධ වලට කියන්නේ ධම්මචක්කේ කිය. ඔක යන්නේ කෙලින්ම නිවනට. කියලා බුදුරජාණන්සට කලින් රැකපු Brahmacharya විස්තර එයාට කතා කරගෙනවා උඹට බය හිතෙනවා. ඇයි මෙච්චර බමන බණ භාවනා කරපු මට මුක්ත සතිය පහළ වුණේ? ඇයි මෙච්චර බණ භාවනා කරපු මට නොහිතපු තැනක ගිහිලා උප්පත්තියක් ලැබුණේ? ඇයි මෙච්චර මම විවේකී කරු කරපු මට මේ පිසාච ලෝකයකට යන්න උනේ කියලා මට හිතෙනවා. නමුත් මම උඹට කියනවා පාරරිජුයි අභයකට උඹ යන්නේ බය තියෙන තැනදලා බය නැත්නම්ක ෂේම භූමියකට යන්නේ මේ උඹ නැගලා ඉන්න වාහනේ ශබ්ද අඩු වාහනයක් යොදලා තියෙන රත මේ චක්‍ර ධම්ම චක්‍ර ඒ නිසා උඹ නැගලා ඉන්න වාහනේ මේකයි ඒ නිසා මේකට ධම්ම රත සූත්‍රය කියලාත් කියනවා මේක ඇත්තටම තියෙන දේවතා සූත්‍රය කියලා තියෙන්නේ මේක ඔය බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ in this life itself කියන පොතේ බුද්ධම විස්තර සහිත විස්තර කරනවා ඔබ කවදා හරි සතියට ආයෝජනයක් කරා නම් ඒ සතිය ඔබ කොච්චර කරකොල අත ඇරියත් අත අම්බවම් පාවා දෙන්නේ අනිවාර්යෙන්ම ඔබ අරසා කරනවා මෙන්න බුදුහාමුදුරුවෝ කියපු අවස්ථාවක් සතිය නැති වෙලා දිවි ලෝක උප්පත්තියක් ලැබිච්ච దేవතාවෙක් කලබල වුණාට පස්සේ බුදුහාම කියන්නේ නෑ නෑ උඹ යන පාර හරි උඹේ කෙලින් මාර්ගෙක ඉන්නේ. අබෙහෙටයි යන්නේ. ඔය වාහනේ කිසිම ජරබර සද්ද නැහැ. ඕකේ දාලා තියෙන ටයර් වල දාලා තියෙන රෝද ධම්ම රත යොදලා තියෙන්නේ බුදුහාමසෝ ඊට පස්සේ කියනවා රති තස්ස අපාලම්බෝ උඹ ඉඳගෙන ඉන්න යානේ පිටිපස්සේ ඇඳයි ඇඳි දෙකයි හිරියොතප් දෙක මොනම පවක්වත් මොන ඊට පස්සේ කරන්න බෑ කරනකොට උඹට තේරෙනවා බයලජ්‍ය දෙක උඹට ඉබේ පහළ වෙලා තියෙන්නේ වැරද්දක් කරපු ගමන් ලැජ්ජ නැති වැඩක් කරපු ගමන් Tamanටම Taman නිඳ කරගන්න මට්ටමක් හිතට එනවා. ඒ නිසා ඔබ ඉන්න වාහනේ අඳි දෙකයි පිටිපස්සට හේතු වෙන තියෙන ඇඳටයි මම කියනවා හිරි කියලා. සතස්ස පරිවාරිතෝ මුළු වාහනේ ආමරක එහෙම නැත්නම් හුලං වදින්න නැති වෙන්න හදලා තියෙන මුළු රතේ තමයි සතිය. උඹට හුලඟක්වත් වදින්න දෙන්නේ අවුවෙන් ඇසියුඹ ආරක්ෂා කරනවා. මැෂිමතුරුන්ගේ උඹ ආරක්ෂා කරනවා. ඒ නිසා රතය මති කියලා කියන්නේ ඒක උඩ යන්න හදලා තියෙන සැලුන් එක ඒකට කියනවා සතිය කියලා. සතස්ස පරිවාරිතෝ ධම්මාන සාරතිම් භූමිය උඹ යන්නේ වාහනේ ඉස්සරහා ඉන්න ඩ්‍රයිවර් කෙනෙක් සාරති එයාට ධර්මය කියලා කියන්නේ ආස්ත්‍රෝක ධර්මයේ කම්පමෙන්ට් දෙන්නේ නැහැ. ඔබ ඉස්සර බොහෝම මේවට සැලුනා. දැන් මේ ධර්ම රතේ නැගකට පස්සේ ධර්ම රතාචාර්ය පාරෙන් පිට යන වෙලාවල් එනවනේ. තද දුකක් ඇවිල්ලා අනේ අම්මේ මට මේ මොකද වුනේ කියලා කලබල වෙනවා. නැත්නම් තද සැපක් ඇවිල්ලා අල්ලපු ගෙදරට නෑනෝ මට විතරනේ තියෙන කියලා උදම්මනනවනේ. ඒ දෙකෙන්ම ඔබට එන්නේ ඊට පස්සේ. ඔබට යසසහයස දෙකම ඉන්නේ. තද බල ජනප්‍රියතාවයක් ආවට එයා දන්නවා අප්සරාවන්ගෙන් වටවෙච්ච පිසාච ලෝකයක් වගේ තේරෙන්න පටන් ගන්නවා මේ සෙනග මැද ඉන්නකොට. කොච්චර ජනප්‍රිය වුණාද? ඒ වගේම තනි වෙනකොට හිතෙනවා අනික් මිනිස්සු නම් හිතන චා මම කොටු වුණා තනි වුණා මට කවුරුත් නැති වුණා මම හොරි ඇදිච්ච බල්ලෙක් තරනකොටත් මට සලකන්නේ නැහැ කියලා. මිනිස්සු තැවෙනකොට මෙයා හිතනවා මට විවේකී ලැබුණා. මට නිසින්ින්ද භාවනා කරන්න පුළුවන් කියලා තනි වෙන්න වෙන්න ආයස ලැබෙන්න ලැබෙන්න සතුටු ඒ වගේම සැප දුක් ලැබෙනකොට ඒ කිසි දෙයකට ආඩම්බරකම් පාණ්ඩ යන්නෙත් නැහැ. කනගාටු වෙන්නෙත් නෑ මොකද උඹේ රතාචාර්යවරයා හොඳයි. මේ වගේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙච්ච පිරිසෙන් උඹ අයින් කරලා මැද පාවතේ ගෙනියන්න උඹට රතාචාර්ය කෙනෙක් හම්බ වෙනවා. මෙතනදී සර්වචන්නාංශයේ ධර්ම විනය කියලා පෙන්වුවාට මේ යෝගාවචරයට ඒ සතියෙන් තොරව ගත කරන වෙලාවෙත් සතිය අරසාවක් තියෙන බව ව්‍යංගාර්ථයෙන් කියනවා. මම සතිය ආරස්සා නොකලට කලින් වඩන ලද සතිය මගේ ආරස්සාවට මාත් එක්ක ගමන් කරනවා. යෝගාචර දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ තරම් ආරස්සාවක් තියෙනවා. ඒක නිසා සර්වචනාන්තේ අර වික්ෂිප්ත මනසක් ඇති වුණා වූ ඒ దేవතාවට මතක් කරලා කියනවා ඔබ කලබල වුණාට ඔබ යම් ආයෝජනයක් කරලා තියෙනවා නම් ධර්ම විනේයි මම කියනනම් සතිය විනය සතිය විශේෂයි කියලා ඒ සතිය ඔබ පාවා දෙන්නේ නැහැ බාරසා වෙනවා. ඒකට මම සාක්ෂි. බුදුහාමුදුරුවෝ ඒකට සාක්ෂි. ඒක තමයි මේ දේවතා සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. යස්ස ඒසා දිසා යානම්. මෙන්න මේ විදිහට දිශාගත වෙච්ච යානයක් උඹට තියෙනවා නම් ඉත්තිවා පුරිසස්සවයි මනුස්ස උඹ ස්ත්‍රියක් වෙන්න පුළුවන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. කවුරු එමෙ හිටියත් සත්‍ය ඒතේන යානේන නිබ්බානස්සේව සම්තිකේ. ඒ සති යානේට නැග්ගන නැත්නම් මම දැන් මෙතන කියන යානේට නැග්ගන මේ නිවන අස්පනා පිටමයි. ආයි වෙන නිවනක් කියලා වෙන දෙයක් හොරන්න ඕනේ ඕනේ තක්කු මුක්කක් තියෙන වෙලාවේ මම දැන් මෙතන තියෙන තැනට හිත ගන්න පුළුවන් මිනිස්සයා නිවනස්සේව සම්තිකේ නිවන කිට්ටුවමයි ඉන්නේ. ඒ වෙලාවෙත් ඉඳලා අනේ මම මෙච්චර ඉඳලා මට සතිය නැති වුණානව මට තද්දයක් ඇවිල්ලා කේන්ති ගියානව මට වේදනාවක් ඇවිල්ලා බැරි වුණානව කියලා එව්ව කතා කර කර ඉඳ ගියොත් ඒක නට කවදාවත් අවස්ථාවක් හම්බෙන්නේ මෙච්චර සද්ද තියෙන මැද්දිත් මට සතිය පිටවන්න බැරිද කියලා ඒ වගේ අභියෝගයකට යන්න බැරි වෙනවා. මෙච්චර වේදනාව තියදී තුස්ම බලන්න බැරිද කියන අභියෝගය ගන්න බැරි වෙනවා. මම කියන්නේ හැම වේදනාවම තියදී ආනපන සතිය කරන්න පුළුවන් කියලා. නමුත් පුළුවන් ප්‍රමාණයවත් යන්න බැරි වෙනවා. මේක ඔක්කොම කරදර කරගත්තොත්. මේකට හිත කරදර ගන්න කියොත්. එතකොට අපේ හිත නිකම්ම නිකං මේ බියගුළු පසුබාහන බැගෑවෙච්ච දාස වෙච්ච වසල තත්ත්වයටපත් වෙච්ච දාසෙක් බවටපත් වෙනවා. ඒ කෙනාම තමයි Taman දාසෙක් වසලෙක් බවටපත් කරගන්නේ. මේ මොන බාධකේ තිබුණත් මට මම දැන් මෙතන දැන් දෙන්න පුළුවන්. මොන කරදර තිබුණත් මට ඕන නම් ඒ කරදර අස්සෙන් මට ආසස් ප්‍රසවාසි බලන්න පුළුවන්. මුත ලස්සන රූප තිබුණත් මට සක්මන් කරනකොට පියවරක් අතරින් මෙතනින් බලන්න පුළුවන්. එතන මම කතෝලික ගෙදර හිටියත් මුස්ලිම් පල්ලියක හිටියත් මම ඒ යාතිකාවට සම්බන්ධ වෙලා හිටියත් මම මේ වෙලාව ඉන්නේ සතියින් බව දැනගන්න පුළුවන්. මේ ටිකම නැති කරන්න පුළුවන් කාටද? මේ රතේට මට ගොඩ විනක වළක්වන්න පුළුවන් කාටද? බුදුහාමුදුරු මේක හයිය හති තියෙන වෙලාවේ මට කරලා පුරුදු කරලා තියෙනවානේ. දැන් ඇබැග්යක් ආව වෙලාවේ මම ඒක පාවිච්චි කරන්න යනවනම් ඒක සම්පූර්ණ ආරක්ෂාව පිණිස උඹට පිහිටනවා කියන එක සරුවචනංශය සඳහන් කරනවා. ඒ සඳහන් කිරීමේදී පළවෙනි වාසිය තමයි මුට්ට සතියක් තිබුණත් සතිය කලකොල වෙලා තිබුණත් ඒ වෙලාවේදී Tamanට নানা ආකාර අරමුණු වලින් හිත වශී වෙලා තිබුණත් ඒවැනි අරමුණකට අපායට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. තිරිසන් ලෝකෙට ගෙනියන්න කමක් නැහැ. ඒ වෙලාවේ අරමුණ ආවේ හිතලා පතලා නෙවෙයි. චේතනාවෙන් නෙවෙයි. අන්නේම චේතනාවකින් තොරව හිතාපතා නොවි Tamange හිතට අරමුණු එන්න පුළුවන්. ඕකට කනගාටු වුණොත් අකුසල වෙනවා. ඔන්නෝගෙන කතා නොකර ඕකට සාම නොවැදී ඕකට ආඩම්බර නොවි හැකි වෙලාවක මධ්‍යස්ථාන වලට ගන්න දන්නවනම් ඔය එකකින්වත් කැලෙසෙන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ අපිට දෙන වෙනමම බලපත්‍රයක්. ඉල්ලලා ගත්තොත් චේතනාපූර්වක කෙරුවොත් විතරයි අපි එකට වග කියන්නේ. ඒකට විතර අපායට යන්නේ. ඒ නිසා චේතනාපූර්වක කායික ක්‍රියා චේතනාපූර්වක වචන ඒ දේ කොයි එකෙත් අකුසල් තියෙනවා. හිතාමතා කරන හැම දෙයකම අකුසල් තියෙනවා. ඉතින් අපි අර රජපෞලක ඉබදිච්ච නැති නිසා කුමරු කුමරි සැප නැති නිසා අපිට යම් බඩ රස්සාවක් කරන්න වෙනවනේ. මේක හම්බ කරන්න නමුත් ඒක කරුණා කරලා අනුන්ට සතුම් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරණය කරන බඩ රසාවල් කරන්න එපා. එතකොට විශාල ගෙවීමක් කරන්න නිසා ඔබ කරපම් බඩ රසාවක් මේ ප්‍රයෝජනේ සලකලා. ඒකලි වල ඒක සම්මා ආජීවයක් වඩපත් කරගන්න. එහෙම නැත්නම් මේ විභූෂණේ පිණිස කියාපාණ්ඩ ගිහිල්ලා වෙන විදිහකට කියනවා නම් රැස් වෙන්න පුළුවන් අකුසල් ටික අඩු කරගන්න උත්සාහ කරන එකයි සත්පුරුෂ ගතිය කියන්නේ. ඒකටයි මේ ලුණු මිරිස් කන මොලයක් අපිට තියෙන්නේ. ඒකටයි මේ ධර්මයේ අහන්නේ ඒකටයි මේ ධර්මයේ හිතේ තියාගන්නේ. ඒකටයි මේ ධර්මයේ පිරිසිඳ වචනයක් වචනයක් පාස බලන්නේ. ඒකටයි මේ මනසෙන් පිරිසිඳින්නේ. ඒකටයි දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙම නැතුව ඉඳපල් ලද බමනින් පුළුවන් තරම් මේ දේවල් ඇඟේ දාගන්න එක නෙවෙයි. මේ දේ තේරුම් අරගත්තා නම් ඒ කෙනාට හිතාමතා කරන දේවල් වලින් නැත්නම් සංස්කාර වලින් අවිද්‍යාව නිසයි සංස්කාර පහළ වෙන්නේ අවිද්‍යාව නැති තැනදී ආ බලාවි කල යුත්ත කරනවා. ඉදිරිපත් වෙච්ච දේ කරනවා මිස මොනම දෙයක්වත් සකස් කර කර සංස්කරණය කර කර ඉදිරියට යන්නේ දන්නවා අනිවාර්යයෙන්ම සංස්කරණයක් එන්නේ සකස් කිරීමක් එන්නේ අවිද්‍යාව පදනම් වුණොත් විතරයි. ඒ නිසා අපි දඟලන්නේ නලියන්නේ නිර්මාණය කරන්න ප්‍රගතිශීලීත්වය බලන්නේ 100ට 100ක්ම වර්තමාන මොහොතට වෛර කරන මොහොතක විතරයි. වර්තමාන මොහොතේ සතුටින් පිරිච්ච ගතියින් ඉන්න මනුස්සයන මොනම පරිශනයක්වත් ඕනේ නැහැ. මොනම ඉස්සරහ අභිවෘද්ධියක් ඕනෙත් නැහැ. මොනම නිර්මාණයක් ඕනෙත් නැහැ. මොකද මේ gediya පිටින්ම හම්බෙලා නැහැ. තියෙන තාම මොනවද මේ වර්තමාන මොහොතේ ඉන්න මනුස්සයාට මේ හෙට ගැන හිතිලා. ඒකට වෛර කරන්නේ නැතුව වර්තමාන මොහොතට වෛර කරන්නේ නැතුව මොනම ඒසනයක්වත් පරිේශනයක්වත් නිර්මාණයක්වත් ප්‍රගමනයක්වත් කරන්න බෑ. ඒ නිසා අපි මුළු සංසාරෙ මෙතෙක් කල් කෙරුවේ වර්තමාන මොහොතට වෛර කරන එකයි. දැන්වත් තුන් ඔය මොඩකම අතහැරලා වර්තමාන මොහොතට එළඹ වාසය කරන්න පුළුවන් නම් ඕකට කියන සම්මාදිටිය කියලා. ඒ සම්මාදිටිය දන්න මනුස්සයාට එන සංකල්ප කවදාකවත් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නෙමෙයි, නික්ඛම්ම විතක්ක. මේව හැර දාලා ඵලයන් මේ වර්තමාන මොහොත කොයි එකකටත් එක ගන්නට නෑ හම්බ වෙන්නේ. පෝසතාට වැඩියෙන් හම්බෙනවා, දුප්පතාට වැඩියෙන් අඩුවෙන් හම්බෙනවා හෝ ගැහණුට පිරිමින්ට වෙන් වෙනවා කියලා හෝ පැවිදි උපවිදි වෙනසක් වෙනවා තියෙනවා නම් අනිව වැත්තක දීලා මේ වර්තමාන මොහොතත් පැත්තකට දාලා නිර්මාණය කෙරුවට කමන්නේ නෑ. ඉතින් මේ ගමනේ ඒ තටමන, දඟලන, සංස්කරණය කරන ගමනේ ඉඳලා හිමීට හිමීට සංස්කාර අඩු වෙනවන්නම් අවිද්‍යාව අඩු වෙනවා. එහෙම නැතුව කරන හැම දෙයකදීම අපි දැනගත්තත් නොදැනගත්තත් මෙතෙන්ටම ගැලපෙන බුද්ධ වචන තමයි සබ්බේ සංඛාරා දුක්ඛ. ඒක මම කියව එක නෙවෙයිනේ. කොහොමද ඔයගොල්ලෝ මිනිහේ ඉඳද්දි මැරිලා අත උඩ ධානය කොට කවුරු හරි ආමසු කෙනෙක් ඇවිල්ලා කියනවා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මි එතකොට පමයි බඩ උඩ අත් දෙක ධානය දපලා ඉන්න වෙලාවේ දැම්ම දේරුම් ගන්න අනිච්චාවත සංඛාරා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කාටද මේ මොන කුමන නැටුම් කෙලි කවට සිනාදා මේක හැමදාම හැම වෙලාවෙම කරන්න බෑ. අඩු ගානේ මේක තේරුම් අරගෙන සංවේගයේ පිහිටුවගෙන දවසකට විනාඩි 10ක් 15ක් එහෙම නැත්නම් 30ක් 40ක් මේ කිසිම සංස්කරණකින් තොරව කය තැම්පත් කරගන්න. නැත්නම් එවැනි කය තැම්පත් කිරීමක් තමයි ධර්ම විනී කියලා තේරුම් අරගන්න. එහෙනම් මේ කච කච ගන්නව වෙනුවට කටට ප්ලාස්ටර් කැල්ලක් දාන්න. මේකට අරින්න බැරි જાති ඉබ්බෙත් දාන්න අර කාපිරයන්ට යුද්ධ දෙවෙනි ලෝකයේ යුද්ධෙට දැම්මා වගේ මොන තරම් පිනක්ද කියලා හිතන්න. මේ ඇවිසිච්ච මනසකින් කතා කරනවායි කියලා කිව්වට පස්සේ ඒ ඇහෙන ගස් කැල පවා ඔක්කොම විසම වෙනවනේ. ඇවිසිනවා කියන්නේ කෙලෙස්නේ. කතා කරනවා නම් කතා කරපම් බුදුබණක් නැත්තම් කටවා ගන්න. කොහොමද බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ලස්සන ඩෝක කියන්නේ. ධම්මීවා කතා අරියෝවා තුන්නී බාවෝ කියලා කියනවා. ආර්ක තමයි ඉතින් අර සිංහලෙන් කිව්වොත් අර එහෙම තමයි කියන්න තියෙන්නේ. කොච්චර අමාරුද බලන්න. දැන් හෙට ගෙදර ගිහිල්ලා මේ වෙනකොට මොකද වෙන්නේ? දැන් කල්පන අධිෂ්ඨාන ගන්න හෙට මේ වෙලාවට මොකද වෙන්නේ කියලා. මොන තරම් දොඩමළු වීමක් දොඩමළු වෙයිද? මල්ල දිගහැරියාට පස්සේ සර්පයෝ සේරම එළියේ. මේ වගේ පිරිසක් නැතුව මේ වගේ සීලයක් නැතුව මේ වගේ තැනක් නැතුව පුළුවන් ද අපිට වචනේ රකින්නේ? අපි පැයක් එක තැන ඉඳගෙන කතා නොකර ඉන්නවයි කියලා කියන්නේ මොන පිනක්ද? ඉතින් අපි හිතාමතා කතා කරන්නේ හැබැයි හිත දොඩමලු. මුව කතා නැතත් හිත දොඩමලුයි. ඒකට පුදුමකට බව නැහැ. මොකද කරන්නේ ඒක අපි හිතාමතා නෙවෙයි කරන්නේ. එහෙම වේලාවක දොඩමලු වෙච්ච හිතේ එන අරමුණක් නිසා අපාය යන්නත් පුළුවන් දිවි ලෝක යන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් කියනවා මේක හුඟක් වෙලාට මේක දන්නවනම් අපායට යන්නේ නැහැ. මොකද ඒක සචේතනිකව නෙවෙයිනේ සිද්ධ වෙන්නේ. සසංකාරිකෝ නෙවෙයිනේ සිද්ධ වෙන්නේ. සවිඥානිකෝ නෙවෙයිනේ සිද්ධ වෙන්නේ. සත්‍යමත් නැති මිනිහට මෙහෙම කලෙලියක් තියෙනවා. ගුණයක් තියෙනවා. සත්‍යමත් මිනිසයා දන්නවා මම හොඳට භාවනා කර කර ඉන්නවා. ඔන්න ටික විනාඩි 10කින් 15කින් විතර හොඳට ආනාපානෙත් ගෙවිලා ගිහලා ඕන්න හිත පණිනවා. හිත පිට යනවා. ඉතින් එයා කලබල වුණොත් කලබල වෙලා පශ්චාත්තාප වුණොත් කෙලස් වෙනවා. එයා දන්නවා මම චේතනාවකින් නෙවෙයි හිත පිට ඇරියේ හිතවිලි ආවේ මට හිතාමතා නෙවෙයි සද්ද කරපන් කියලා මං කිව්වෙත් නැනම සද්ද ආවා වේදනාව කරපන් කියලා මං කිව්වෙත් නෑ වේදනා ආවා මේකට පශ්චාත්තාප වුණොත් ඔක්කොම තමන්ගේ මල්ලට වැටෙනවා පව්වවටපත් වෙනවා මේ හිතවිලි මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මේ සද්දත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මේ වේදනත් මම නෙවෙයි මගේ නෙවෙයි මට තියෙන්නේ ඒ වගේ නිමිති හදා ගන්න නැතුව මනාපමනා පහල කර ගන්න නැතුව ඒ වෙනුවට නිමිති මනාපමනාප නැති කරවන සුළු ආනාපානට හිත නංම ගත්තොත් යාට තියෙනවා වෙච්ච අකුසල් ටික සමාදන් නොවීම නිසා කුසලයක් බාටපත් කරගන්න. විච්ච අකුසල් ටික සමාදන් වුණොත් ඒ මනුස්සයත් අකුසල් කරගන්නවා. ඒකට අහූ මිටි දෙන මනුස්සයත් අකුසල් කරගන්නවා. ඒක නිසා අපි නිස්සද්ද විතරක් නෙවෙයි ප්‍රාර්ථනා කරන්න ඕනේ කිසි කෙනෙකුට කතා කරන්න තියන්න එපා. ලොකු සාංශි ඉන්න කාලේ කියනවා ඉල්ලීමක් කියන්නේ ඇඬිල්ලක් කියලා ගණන් ගන්නයි කියලා. නම්බුකාර කිසි කෙනෙක් කැමති නැහැ තව කෙනෙක් ගාල් කියලා යමක් ඉල්ලන්න. ඒ නිසා කවුරු හරි ඉල්ලනවා නම් ඒකේ මනුෂයා කරන ඇඬිල්ල කනේ ඉක්මනට නලවපන් කියලා කියනවා. තියෙන බඩගරුත් හරි දීලා කමන්නේ ඔය මනුෂයා නලවපන්. නෑ බෑ කියන්න එපා. මොන පව් අකුසල කර්මයක් මේ මනුස්සයා මේ මෙච්චර කකුල් දෙක ළඟට ඇවිල්ලා ඉල්ලනකොට නොදී ඉන්න. සදීපා. ඒසර කණික් ළඟට ගිහලා චරිචුරු ගාන්නත් එපා. අඬන්න එපා. ඇඬුවට මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ආන්න මේ විදිහට ගත කරන්න යනවා. මේ මනුස්සයා කවුරුත් බනවන්නෙත් නැහැ. කවුරුත් බනවන දෙයක් ඔළුව නරක් කරගන්නෙත් නැහැ. ආන්න ඒ දේ තමයි මේ කරදර කංකටොළු මුට්ටස්සති තැනක ඉඳලා නැවත සතිමත් තැනකට එන එකයි ධර්ම රතෙන් කරන්නේ. ඒකට ධර්ම රතේ කියලා කියන ඒ රතේ කිසිම සද්දයක් කරන්නේ බයලජ්ජා දෙකයි යන්දට තියෙන්නේ. ඒ අරස්සාවට තියෙන්නේ සතියයි. එයා වහාම නැවත ඇවිල්ලා අර තිබුණු පාරට අනතුරු නැති තැනකට ඇවිල්ලා වාහනේ අරසා කරලා දෙනවා. ඒක තමයි අපි මේ ලෙඩ වෙන්න කලින් වයසට යන්න කලින් මරණයට කලින් පුළුවන් තරම් එක තැනක ඉඳගෙන භාවනා කරලා අරමුණ අඳුනාගෙන ඒ අරමුණ හිත තැම්පත් කරලා ඒ අරමුණ ඇති වෙලාවට හෝ නැති වෙලාවට හෝ හිත පිට ගියාට පස්සේ කණපින්දංක ගහින් නැතුව හැකි ඉක්මනින් අරමුණ තියෙනවනම් අරමුණට ගන්න එහෙම නැත්නම් අරමුණ නැති තැනට ගන්න ආනන්ද සප්පයි සූත්‍රයේදී සර්වචනංශේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ආනපාන අරමුණ දිගේ අරමුණ අඩු කරන අඩු කරන අඩු කරගෙන ගෙවම් කරගෙන ගෙවම් කරන ගෙවම් කරගෙන ඡය කරගෙන ඡය කරගෙන ඡය කරගෙන නිරුද්ධ කරගෙන නිරුද්ධ කරන ගියාම ඒක තැනකදී කිසිම අරමුණක් කිසිම නිමිත්තක් නැති මොකද්ද අගාධයක් හරහා යනවා. අරගෙන එක පාරට අරමුණක් ඇතු කරගෙන ගැස්සිලා අකුණක් ගැහුවා වගේ ඔන්න සද්දකට ඇහැරෙනවා. ඔන්න වේදනාවකට ඇහැරෙනවා. ඔන්න හිතවිල්ලකට ඇහැරෙනවා. මේ මේ தત્ත්වය විස්තර කරලා දරුවචනසි කියනවා අරමුණක් නැති වෙලාවේදී අරමුණක් නැති බව දැනගන්න සංඥාවක් ඇත නැති නිසා එයා දන්නේ නැහැ. ඒ වෙලාවේදී අරමුණක් නැති බව දැනගන්නේ අරමුණකින් හිත කැළඹිච්ච වෙලාවට තමයි කියලා. මේකයි මේ බණක තියෙන මේකේ නෛර්යානික ගතිය මේකේ අපූර්ව ගතිය. උඹට අරමුණක් ආවට පස්සේ තමයි දන්නේ මීට ඉස්සෙල්ලා මං ඉඳලා තියෙන අරමුණක් නැතුව කියලා. ඒ මොකද අරමුණක් නැති වෙලාවේදී අරමුණක් නැති බව දැනගන්න සංඥා නැහැ. මේක විස්තර කරලා ඇඟ හිරි වැටෙනවා. මේක විස්තර කරලා කියනවා දැන් අරමුණක් ආපු ගමන් දැන් මොකද්ද කරන්න ඕන? ඔබ කරන්න තියෙන්නේ මෙන්න මේ මන්ත්‍රේ ජප කරපන්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මොකද්ද? මේ අරමුණ පැමිණීම නිසා මගේ හිත සැලුනා. මේ අරමුණ පැමිණීම නිසා මගේ හිත මනාපමනාප ඇති වුණා. මේ අරමුණ එන්නේ ඉස්සෙල්ලා මට තියෙන උපේක්ෂාව අනේ ඒ ශාන්ත වූ ඒ ප්‍රණීත වූ උපේක්ෂාව මට නැවත වේවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ආයෙ සැරයක් කර අරමුණ නැත්ැනට හිත ගෙනියලා උපේක්ෂාවට තැන රන් දෙන්න මේ ආපු අරමුණට දොස් කියලා. ඒකට ජාතකයේ අරගෙන බැනලා කරන දේ නෙමෙයි කරන්න. තේ අරමුණ මත මෙහිත තැම්පත් කළා ආයෙ තැම්පත් වෙන්න අරපන්. දැන් මේ කතාව පොඩ්ඩක් තේරෙන කෙනෙකුට කිව්වොත් එහෙම කවදා හරි ඔබට වෙලාවක් එයි අරමුණ නැති වෙලාවේදී නැති බව දැනගන්න පුළුවන් තරක් එනවයි කියලා. ඒක තමයි නිවන කියන්නේ. අරමුණු නැහැ ඉස්සලා කලබල හිතට දන්නේ නැනේ අරමුණු නැති වෙනකොට ඒක තනි වුණා පාළු වුණා සීය නැති වුණා මතක නැති වුණා කවදා හරි අරමුණ ආපු ගමන් දැනගන්න මම මෙතන ඉඳලා තියෙන අරමුණක් නැතුව නමුත් මේක අත්දැක ගන්න බෑ ස්පර්ශ කර ගන්න බෑ මට බුද්ධියක් තිබුණේ නෑ මම මේක ලක්ෂ වාරයක් කරලා කරලා කරලා අරමුණ නැති වෙලාවේදී නැති බව දැනගන්න මනුස්ස හිතකින් බෑ ඒක උත්තරී මනුස්ස හිතක් වෙන්න අරමුණ නැති වෙලාවේදී නැති බව දැනගන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපිට වෙන්නේ නැතිට නැතිලක පාට ගස්සපු වෙලාවේ දන්නවා දැන් අරමුණක් තියෙනවා ඉස්සෙල්ලා නෑ ඒක සාපේක්ෂයි ඒක සංසන්දනාත්මකයි. ඒක තමයි අපිට තියෙන එකම අරමුණ. ඒක තමයි අපිට තියෙන උපමානේ. මේ උපමානේ ලක්ෂ වාරයක් කරන්න කියලා. ලක්ෂ වාරයක් කරලා මේ කලබල වෙච්ච තැන ඉඳලා ඒකේ නිමිත්ත අරගෙන මේ කලබල නැති මනාපමනාප නැති උපේක්ෂා සහිත ස්ථානේ ඒතං සන්තං ඒතපංචානේ කොච්චර සාන්තද අනේ කොච්චර ප්‍රණීතද කියලා මේකට යන්නම ඕනේ නැහැ මේකට යන්න ඕනේ. යන තරමට කමඨාන සුද්ධ වෙලා තියෙනවනම් මේකයි භවනා කියලා දන්නවනේ ඒකට කියනවා ධම්මට්ඨිති කියලා. ශාසනේ ප්‍රතිස්ථාවක් ලැබිලා. එයාට තේරෙනවා කල යුත්තේ. එයාට තේරෙනවා සම්මා සංකප්පය කියන්නේ මොකක්ද කියලා. මෙතෙන්ට ගාන්න කලබල වුණාට කලබල වෙච්ච දෙයත් එක නඩු කී කියයි නැතුව නැවත විවේකතන්ට ගාන්න අපි මොන අම්මා අප්පද අපිට කියලා දෙන්නේ කියලා බලන්න. මොන පොතේ දෝම තටහනක්වත් තියෙන කියලා බලන්න. මොන යුනිවර්සිටි ප්‍රොෆෙසර්ද ඕක වැටහින්නේ කියලා බලන්න. ඉතින් මුතුරාසිකන මේ අන්ධ බාල ජනතාව තව ලක්ෂයක් පටලවාගෙන මේ කරගෙන යන නාඩගම කොච්චර කරත් තීරුම් ගත්ත මිනිහට එක පාටෝක් කරත හැකිනේ. අඩු ගන්න යන්න ඕනේ නෑ මම කළ යුත්තේ මේකයි කියලා. මං කියන්නේ මේක ඒ තරම් ලේසි වැඩක් කියලා. ඒක ඒක කියන්න මම පරිසම් වෙන්න ඕනේ. බුදු ජානන්සේ පවා කියනවා මේක ඊටම ගැඹිරයි කියලා. නමුත් මේ සඳහා මොකද්ද ඕන කරන දැනුව? අපිට මෙටි හේතුක ප්‍රතිසන්දියයි, පාරමිතයි, එහෙම නැත්නම් බුද්ධ ධර්ම පිළිබඳ PhD එකකුයි, එහෙම නැත්නම් මේ අනම්මනම් පොදියක් ඕනේ නැහනේ. සුද්ධ වෙන්න ඕනේ මෙතනනේ. නමුත් හිතන්න මෙතෙන් එන්න කොච්චර භාවනා කරන්න ඕනද කියලා. කී තාරයක් කොච්චර වාර ගාණක් Taman ගත්ත අරමුණ සන්නිකර ගෙවෙනකන් ඒක උදේට කනව රැයට කනව ගානට භාවනා කරලා තියෙන්න eBay. භාවනා කරලා තිබ්බත් මේ කාරණා තේරුම් ගත්තේ නැත්නම් අපායට යන්න පුළුවන්. මේ මේ කියන කාරණා තේරුම් ගත්තනම් අපාය යන්න පුළුවන්. බුදුජානනාංශයේ ඉන්න කාලේ බුදුහාමුදුරන් හම්බෙච්ච රාජ්‍ය තන්ත්‍ර পদවිය මහානාම රජුරන්ට හම්බුනේ. මහානාම රජුර හම්බුනහම මහානාම රජුරෝ සකදාගාමි මට්ටමට යනකම් භාවනා දියුණු කරා. දිනු කරාට රාජ්‍ය විමසීම කරන්න ගියාම රාජසභාව රැස් වුණාට පස්සේ ඕන්න හොරෙක් ගියනවා. ආවකට කසපාර 10ක් ගහපන් ගලදී රජුරු කියන්නේ බෑ. ඔන්න මිනිමරුවෙක් ගියා. ඕක ඕක ඕක ඊසක සදාපා. ඉතින් ඔන්න අරබින්ද තාන පාන දීපා. අරක කරපම් මේ කරපම් කියනකොට මේ රජුරණ තේරුණා. රාජනීති බව හැබෑව. પરම්පරාවෙන් කරන බව හැබෑව. ඔව් මේකේකට මරණ දඬුවම තීන්දුව කරමින් ඉන්න වෙලාවේ මරණයටපත් වුණා. මම කොහෙද යන්නේ? කොහෙද මගේ කෙලවර? මේ රජ්ජුරුවන්ට දැවෙන්න පටන් අරගත්තා. මේ රාජ්‍ය විමසීම නම් ඉතින් හුඟ දෙනේ බලාපොරොත්තු වෙන දේ මටත් හම්බුණා නිකන් නොමිලි ස්කෝලර්ෂිප් එකක් වගේ. නමුත් උදේ ඉඳලා හැන්ද වෙනකන් ගන්න තීන්දුව වලට වග වෙන්න ගියොත් මොකද වෙන්නේ කියලා ලදම අවස්ථාවක බුදුචානන්සේ ළඟට ගිහිල්ලා කිව්වා. ස්වාමීන් වහන්සේ අපි වගේ මේ බරපතල රාජකාරී කර කර ඉන්න කෙනෙක්ගේ මේ වගේ අතීර්ණ වේලාවක මම බලය පාවිච්චි කරලා මෙන්න වගේ තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව නිමිති කරගෙන ඉන්න වෙලාවේ මම මැරුණොත් මට මොකද වෙන්නේ කියලා. මේක රජ කෙනෙකුට විතරයි මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. මොකද අපිට මේක හිතා ගන්න අමාරුයි. මොකද අපි මේ නිකන් සිරිබිරිස්ලානේ. අපි ගන්න තීන්දුව වැදගත් නැහැ කියලා අපි හිතන්නේ. ඔච්චරම තමයි. රජ්ජුරෝ කෙරුවත් එකයි සිරිබිරිස් කෙරුවත් එකයි. උන්ට රජ්ජුරෝ අහලා තිනවා අපි වෙනුවෙන්. ඒතර පුතන්ස් කියන හොඳයි. මම මේ ප්‍රශ්නයක් අහනවා. ඔබ කැමති ඉදිරි උත්තර දීපන්. මේ කවුද මේ බුදුහාමුදුරෝ කියනවා මහා නාම රජ්ජුරුවන්ට. හිතපන් කලයක් පුරවලා තියෙනවයි කියලා ගිතෙල් වලින් ඒකට කඩපිම්මක් බැඳලා රෙදි කෑල්ලක් ගැට ගහලා ඒ දන්නක් යනන් මියකටින් ඇදගෙන වැටෙනවා වෙන්න පුළුවන් නැත්නම් කවුරු හරි වතුරට දැම්මයි කියන්නකෝ දැම්මට පස්සේ මේ කලයේ බර නම් ඕක වතුර යටට යයි ගිතෙල් වල උඩුකුරු තෙරපම වැඩි නම් කලේ පාවෙයි හරියට ජලයේ විශිෂ්ට ගුරුත්වයටම සමාන වෙන්න මේක හිටියානම් වතුරේ පාවි පාවිතියේ මෙන්න මේ විදිහට තියෙන ගිතෙල් කලයක් කවුරු හරි කියලා බොල්ලකින් ගහලා කුඩු කෙරුවොත් මොකද වෙන්නේ කියලා. ඒසොට මහානාම රාජතුමා කියනවා අර ගිතෙල් වල තියෙන සහැල්ලු ගතිය නිසා ස්වාමීන් වහන්සේ ඒක උඩට යයි. මැටි කැලි ටික යටට යයි. ඒක වතුරට වැඩි නිසා ඒක තමයි වෙන්නේ. වතුර මැද තිබ්බත් ඔච්චරයි වෙන්නේ, අඩිය තිබ්බත් ඔච්චරයි වෙන්නේ, පා වෙනකොටත් එච්චරයි. ඒස වගේ බුදුරජාණන් කියනවා මහරජා භාවිත මනස හැම වෙලාවෙම උඩට තමයි යන්නේ. මේ කය හැම වෙලාවෙම යටට තමයි යන්නේ. ඒ නිසා ඔබ කොතන මැරුණත් භාවිත මනසෙන් සාම උඩට යනවා. ඒ සාම මේ වෙලාවේ ගන්න තීන්දුවෙන් ඇති වැඩක් නැහැ. මොකද ඒක උඹ හිතාමතා කරන දෙයක් නෙවෙයි. ඒක රාජනීතියන උඹට කරන්න වෙලා තියෙන එක. ඒක නෙවෙයි උඹේ මන අපේ. උඹේ මන අපි තියෙන උඹ පැවිදි වෙන්න හිටපු එක අනුරුද්ධ හාමුදුරුව පැවිදිච්ච නිසා උඹට රාජතන්ත්‍ර විමසන්න උන නිසා මේ ඉස්සරහට වෙච්ච දේ කරන එක චේතනාපූර්වක නැත්තම් ඒකට අපාගාමී අකුසලයක් වෙන්න හැබැයි ඒක ගැන පශ්චාත්තාප වුණොත් නම් අපාගත වෙනවා එච්චරයි ප්‍රශ්නේ ඒක ගැන තැවෙන්න ගත්තොත් අපාගත වෙනවා ඒකයි බුදුහාමුදුරුව තමන්ගේ සහෝදරයට කියලා දෙන්නේ ඔය ගැන තැවෙන්න එපා ඔබ කරපු හිත අනුමෝදන් කරන්න කියලා ඒ නිසා අපි උද්දී ඉඳලා හැඳ වෙනකන් අපේ ජීවිතේ කරන්නේ අපි කරපු වැරදි වලටයි නැති වලටයි පශ්චාත්තාප වෙලා අපි හිතන අපි සුචරිතවාදීන් කියලා. අපි හිතන අපි හොඳ සිල්වන්තයෝ කියලා. අම්මණයෝ. අම්මණයෝ. ඕකට කියන්නේ මනසක් නැහැ කියලා. මොකද සතියේ නැහැ. හිතලා කෙරුවද උනාද කියන දන්නේ සමහරෙකුට ආනාපානය කරනකොට පවා ඉබේ පහළ වෙන හුස්ම බලන්න බෑ. ආනාපානේ කරන්න ගියාම නයි වාගේ බිමින්න පටන් ගන්නවා. ඒකල කියන ඉසිගක්කමක් වෙනවා ස්වාමීන් වහන්සේ භාවනා කළ ඉවරෙච්චාම මේ කොන්දේ අමාරුවක් වෙන මොකද ඒ කියලා. ඒ කියන්නේ ඉබේ වැටෙන හුස්ම සහ හිතාමදා ගන්න හුස්මවත් වෙන් කර ගන්න දන්නේ නැහැ. ඒක මේ hina වෙන්න කාරණාවක් නෙවෙයි 140ක් 50ක් භාවනා කරන අය ඉඳ ගත්ත ගමන් දඬු කඳේ ගැහුවාගේ තට්ටමනවා. ඉතින් තටමලා ගිහිල්ලා මේ වෙනිවැල් ගැටබනවා. මොකද හැම භාවනා කරලා ඇඟේ අමාරු. සක්මන් කරලා කියනවා දවස් ගාණක් නිින්ද යන්නේ නැහැ නිකන් යනකොට නැද්ද නෑ ඒත් කොට නෑ මේ සක්මන් කරනකොට තමයි මේ අමාරුව තියෙන්නේ අර බොරු කකුල් කාරෝ කෝටු බඳගෙන ඇවිදිනවා වගේ ඒ කියන්නේ හිතාමතා කරන ඇවිදීම සහ ඉබේ වෙන ඇවිදීම දෙකව තේරුම් ගන්න බෑ අපි ඒ තරම් අමනයි ඒක ගැන පශ්චත්තාප වෙන්න දෙයක් නෑ ඉතින් මේක ලක්ෂ වාරයක් කරලා ඉබේ පහළ වෙන හුස්ම දිහා බලපං ඉබේ පාරෙන පිම්බීම හැකිනු දිහා බලපං. ඒක ගන්න මේ ඒක නිවන නිසා නෙමෙයි. ඒකේ ඉන්න ආදාකල් මේ කාමේ නෑනේ. ග්‍රාම සංඥාව නෑනේ. අනම්මනක් නෑනේ. ඒක ඉඳන බලා හිටපන් බුදුහාමුදුරු මේ දෙන සංඥාව එන්න එන්න ගෙවෙන එකක්. ඒක බුදුහාමුදුරු මාව කො මැජික් එකක් නෙවෙයි ඕනම දෙයක් දිහා නැවත නැවත බලන්න එපා වෙන. ඒකයි මේ බර ගහනක් දික්කසාද වෙන්නේ. වරින් වර බලනකොට නම් ලපනම වන් සාන්ද සේසෝ මී ගුණේනා කියලා අන්ධහර පහල මල් වරන් කියන්න හිතෙනවා. උදයන් දැයි බුදියන්න ගියාම මෙන්න બોලේ මේ අර තිබුණු සුන්දරත්වේ නැහැ. බුදුදහමේ මේකම පාවිච්චි කරන ආනාපානට දාලා ආනාපාන දිහා බලාන හිටපන් මෙන්න එන්න එන්න එන්න එපා වෙනවා. ඉතින් ඕගොල්ලෝ හිතනවා බැඳපු නැති අපිට ඔය අත්දැකීම් නැහැ කියලා. පිස්සු ආනාපානේ ආස කෙරුවොත් ගෑණියක් ආස කෙරුවොත් එකයි. ගෑණියෙකුට මිනිහෙකුත් එච්චරයි. ඒක නෑ මේ බැඳද නැද්ද ගෑනිද පිරිමිද කියන එක නෙවෙයි. අපිට වෙලා තියෙන්නේ මේ එකම දිහා ඒක දිහා නැවත නැවත බලන එකයි පිට දේවල් නැවත නැවත බලන එකේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒකයි අදවල් අපි ආව ප්‍රශ්නේ තේරුම බුදුසසුන කියනවා නියංජනන්න නියංජන ගන්න එපයි කියලා. මම කියනවා ඔබ බැඳගත්ත ගෑනිත් එක්ක ගනි. බඳපු නැති යානුගේ ගන්න යන්න එපා. එහෙම නැත්නම් ඔබ givisගත් අරමුණේ සියල්ලම බලන්න. ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ස්වභාව ලක්ෂණ සටහන් ආකාර සියල්ලම බලන්න. ඒකේ හිත බැඳෙන තාක්කල් හිත පිට යන්නේ එතකොට කාම ඡන්දේ නැහැ. එතකොට මේකේ බලනින්න ඉන්න ඒකේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන විඳන බොහෝ වැළුවොත් බොහෝ මික්මන්ට මේක වෙනස් වෙන්න පටන් ගන්නවා. අපි ඈත ඉඳලා නිකන් ආවට ගියාට බැලුවොත් අපිට පේන්නේ ආශ්වාස ප්‍රශ්වාස එක දිගට එකම දේ නিত্যව සුඛව සුබව තියනවා කියන. හොඳට ලං වෙලා බැලුවොත් එහෙම ගන්නෑ. මේක මේ මෑත කාලේ තමයි මේ විද්‍යාඥයෝ හොයන්න පටන් අරගත්තේ. ඒගොල්ලෝ ඉස්සලා හිතුවේ මේ ලෝකයේ මූලද්‍රව්‍ය තියෙනවායි කියලා. ඒ නිසා කිව්වා මේවා ලෝහ, මේවා අලෝහ, මේවා ද්‍රව, මේවා ඝන, මේවා වායු කියලා මුළු ද්‍රව්‍ය ඔක්කොම විශාල chart එකකට දාලා 200 ගාණක් හොයාගත්ත අපි ඉස්කෝලේ යන කාලේ. ආවර්තිත වගෝ කියලා මුහුණු ද්‍රව්‍ය අඳුරලා දුන්නා. ඒකල කිව්වා මෙව්වා එව්ව අනිවාර්යයෙන්ම ඒ වගේ ಗುಣ රකින්නවා. ඒ නිසා මේවට මූල ද්‍රව්‍ය කියලා අඩු කරා. ඊට පස්සේ බලනකොට දැක්ක මේ මූල ද්‍රව්‍ය වල අණු තියෙනවා. ඒක ඇතුලේ පරමාණු කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ කොහොන අණුව නෙවෙයි මූල ද්‍රව්‍ය පරමාණුව කියලා. ඒක කඩන්න බෑ. ඒක ඒකේ අනිවාර්යම ගතියක් තියෙනවා. මේක නිට්ටයයි. මේක සුඛයි. මේක සුභයි. කටපාඩම් කරපන්. අපි කියන්නේ බලපන්. විභාග ප්‍රශ්න අහනකොට උත්තර දීපන්. ඔබ පාස්. ඔග්ගෙ ටිකක් කල් ගියාට පස්සේ තේරෙනවා මේ පරමාණුවත් කඩන්න පුළුවන්. කැඩුවට පස්සේ ඒකේ තියෙනවා ආංශු. ඊටත් වැඩි පුංචි අංශු තියෙනවා. ඒව ඊට පස්සේ මූලද්‍රව්‍ය කියලා ගත්තා. මේ මෑත අවුරුදු 100 ගාණක් නැහැ. ඒකත් කැඩුවට පස්සේ සියල්ලම පොදු ශක්තිය වලින් තමයි හැදෙන්නේ කියලා දැනගත්තට පස්සේ ද්‍රව්‍ය අද්‍රව්‍යයටපත් වීම සහ අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය ඇතිවීම ආපු දවසේ මුළු භෞතික විද්‍යාවම සුන්නත් දීල වෙලා ගියා. කොටු කරන්න බෑ දැන් අහවල් දෙය කියලා ඕනම දෙයක් ඕනම දෙයක් පාටපත් වෙන්න පුළුවන්. ඉතින් අපිට ආස්වාද ප්‍රසවාස ඈතින්දලා බැලුවොත් පේන්නේ මට තියෙන්නේ ආස්වාසිය දිගයි ප්‍රසවාසය කොටයි නැත්නම් ප්‍රසවාසය දිගයි ආස්වාසිය දිගයි කියලා. ඒ හොඳට ඕම තේනවා මිනිහා බල්ලා නැහැ. හොඳට බැලුවා නම් මේක දික් වෙන්නත් පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්, ප්‍රිය වෙන්නත් පුළුවන්, අප්‍රිය වෙන්නත් පුළුවන්, ගොරෝසු වෙන්නත් පුළුවන්, සියුම් වෙන්නත් පුළුවන්, ළඟ වෙන්නත් පුළුවන්, දුර වෙන්නත් පුළුවන්, ඇතුල් වෙන්නත් පුළුවන්, පිට වෙන්නත් පුළුවන්, අතීත වෙන්න පුළුවන්, අනාගත වෙන්නවා, පච්චුප්පන්න වෙන්න පුළුවන්. ඉතින් අපි හරියට දුක් වෙනවා මේ ආනාපානයේ හැඩතල මාරු වෙනකොට. ඒකල දාලා ගාලා දුවනවා. ඒක නිසා කියනවා ආනාපානේ හැම නිමිත්තක්ම හැම ව්‍යංජනයක්ම අංග ප්‍රත්‍යංගයක්ම හැඩයක්ම ආකාරයක්ම නිමිත්තක්ම බලන්ඩ ඔක්කොම දකින්නකොට තියෙනවා මේක පුදුම සීක්‍රින් වෙනස් වෙනවා කියලා. ඒ වෙනස් වීම කොච්චර යනවද කියන එක සම්පූර්ණ ශක්ති බාටපත් වෙලා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න බැරි තරමට මේක වේග වුණාට පස්සේ තමයි ධම්මටිචිය ලැබෙන්නේ. ධර්මී ස්ථාවරය ලැබෙන්නේ පටන් ගත්ත දේ කොයි එක වුණත් ඒක හොඳටම විනිවිදපු වෙලාවේ ඒක හොඳටම උත්සන්න වාසනාව බලපු වෙලාවේ කොයි දේ උත්සන්න වාසනාව බැලුවත් එකයි ආනේක තේරුම් ගත්ත දවසේ කුට්ටි කඩා ගනිල්ල උඩ මුල්වැරියෙන් ඉල්ලිල්ල ලොකු කෑල්ල ඉල්ලිල්ල තේරුමක් නැති බව තේරෙනවා. ලොකෝගෙම තියෙන කොහෙන් ගියත් එකම දෙයක්. ඊට පස්සේ තණ්හා කරන දෙයක් නැහැ. ඊට පස්සේ තණ්හා කරන්න ලොකු අවිද්‍යාවක් තියෙනවා. ලොකු අවිද්‍යාවක් තිබුණොත් තමයි අර කෑල්ල හොඳයි මේ කෑල්ල නරකයි අරක සැපයි මේක දුකයි කියලා පේරෙන්නේ. නමුත් ඒ අවිද්‍යාව නැති වෙනකොට මේ සියල්ලගේම තියෙන සම ගතියට උදාහරණයක් වශයෙන් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා. අපි මේ මානවය දිහා, මිනිස්යා දිහා කුසින් වදාගත්ත දරුව දිහා අම්මා කෙනෙක් බලන්න වගේ සියලු දෙනාම කෙරෙහි සමසිතින් බැලුවොත් කෝ රණ්ඩු සරුවලයක් කෝ ඊර්ෂ්‍යා කෙරෙල්ල. මොකට මේ කුට්ටි කඩා ගන්න හදනේ. අපි ඔක්කොම එක විදිහට බලන්න යනවා වෙනුවට ආගම මොකද කරේ අපට? අපි මේ නිකාය වලට බෙදලා මේ ගාන පිරිමි කියලා මේක බෞද්ධයා කියලා මේක අබෞද්ධයා කියලා මේක අර જાති මේ જાති කියලා මේක සුන්නද්දුලි කරා. මේක පංගු peer වලට බෙදලා එක එක කඩු කඩු කීශරණ මරා ගන්න තැනට ගෙච්ච වෙන මොකක්වත් නැ ආගමමයි. මේ ආගම ආවෙ නම් මිනිස්සයාට සාන්තිය දෙන්න කියලා. මේකම තමයි කෑවේ වැඩි. අපි බුදුහාමුදුරන්ට අපි ආගමික නායකයෙක් වශයෙන් කියලා අපහාස කරනවා සමහරලා. බුදුරජාණන්සේ ගිනාවේ මෙන්න මේ පිස්සු ඔක්කොම අමතක කරලා සියල්ලන්ටම සමසේ සලකපන්. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට සලකන්න වගේ. ඉතින් අම්මා තමන්ගේ දරුවන්ට සලකන එක මහා ලුකට සලකන දෙයක් නෑ. බැල්ලියෙක් දන්නවා බැල්ලිගේ පෙටියට සලකන හැටි. ඒක බැල්ලිගේ ගුණයක් නෙවෙයිනේ. ඇති. මේ නිදර්ශනයක් බුදුහාමුදුරුවෝ ගත්තේ. දැන් අපි කියන්නේ මගේ දරුවා විතරයි අල්ලපු ගෙදර දරුවා බෑ. ඒකට ලොකු මෛත්‍රියක් කරනවා. හරිම තුච්චයි. ඔක්කොම දරුවෝ කර ඒක විදිහට සලකපන්. ඔක්කොම මනුෂ්‍යයන් එක විදිහට සලකපන්. එතකොට කොයි කොනෙන් ගත්තත් මනුස්සකම ඉතුරු වෙනවා. මේ ශක්ති ලෝකයේ තියෙන ශක්තිය රූප වුණත් සද්ද වුණත් ගන්ධ වුණත් රස වුණත් ඒ දේ මේ සියල්ලම ශක්තිය වල පිළුවීමක් පුඤ්ජයක් බව දන්නවනම් මේක ඕන වෙලාවක නැවත ශක්තිය වලට බාටපත් වෙන්න පුළුවන් නම් මේ කැලල මට ඕනේ මේ කැලල මට එපයි කියන දෙයක් නැහැනේ. එතකොට නිත්‍ය ගතියක් සුඛ ගතියක් නෙවෙයි තියෙන්නේ. මේක අනිත්‍ය දුක්ඛ ගතිය. මාන්නේ ගතිය ආනාපානේ දැක්කට පස්සේ ඒක දහස්වර ඒකේ පිරිසින්නට පස්සේ එයා දන්නවා ආනාපානේ කිරුවත් පිම්බි මහැකිලිම කිරුවත් දෙකම එක භාවනාව. වායෝ ධාතුවේ දෙල්ලම උච්චරයි. ඇවිදින කොටත් වම බැලුවත් දකුණ බැලුවත් එසවීම තැබීම බැලුවත් එසවීම යැවීම තැබීම බැලුවත් භාවිත මනසකින් බලනකොට ක්‍රියාශක්තියක් විතරයි මේ ක්‍රියාශක්තියම තමයි අපි පලාලියන කොටත් තියෙන්නේ මේ ක්‍රියාශක්තියම තමයි අපි නාන කොටත් තියෙන්නේ කෑම කන කොටත් තියෙන්නේ මේකෙන් බලාගත්ත එකට ගියාට පස්සේ ඒකේ තියෙනවද මේ ක්‍රියාශක්තියේ තියෙනවද ගැහණු පිළිමකමක් ක්‍රියාශක්තිය තියෙනවද මේ දියුණු කෙනෙක් නොදියුණු කෙනෙක් කියලා එකක්. ක්‍රියාශක්තිය තියෙනවද මේ බෞද්ධ බෞද්ධ ගතිය මොකක්වත් නැහැ. ඉතින් මේ තරමට ගියාට පස්සේ හොඳට හිත දියුණු කරගත්තට පස්සේ ඒ මනුස්සයට මාරය ඇවිල්ලා මම උඹට අරක දෙන්නම් මේක දෙන්නම් නිලනාම දෙන්නම් නම්බු නාම දෙන්නම් ස්තෝත්‍ර ගයන්නම් කිව්වට ඒ මනුස්සයා තවදුරටත් ඒ මාරයාගේ ලනුව කණ්ඩ යන්නේ නැහැ. ඒක බුදුන්සේ කියනවා ඔබ උතෙන් ගියාට පස්සේ ධම්මට්ටි ලැබුණාට පස්සේ උජුකෝ නාමසෝ මග්ගෝ අබයෝ නාම සාදිසා. ඔබ ඉන්නේ ඍජු පාරක දැන් බය වෙන්න උඹට දෙයක් ඇත්තේ නැහැ. తాවකාලික බය එයි. නමුත් උඹ දන්නවා ගැටේ ලියා ගන්න හැටි මේ පාර අකූජනයි. මේ රතේ අකූජන මේ රතේ කෑකොස්සන් ගහන්නේ මේකට දාලා තින රෝධ ධර්මිතී. ආන්නේ විශ්වාසය ආවට පස්සේ තමයි අපි සුද්ධ වශයෙන් යෝගාවචරය කියලා කියන්න පුළුවන් වෙන්නේ. අපි එතෙන්ට යනකම් ධනු ගාන වන වන වනු ගාන අසුචි මල මූත්‍රා අඳුර නැති පොඩි දරුවෙක් වගේ. ඒක කාටවත් දොස් කියන දෙන්න එතනින් තමයි පටන් ගන්න. මෙහෙම ගිහිල්ලා මේ දේ හරියට තේරුම් ගත්තට පස්සෙත් විශාල වැඩ කොටසක් තියෙනවා තව කරන්න. නමුත් අපි ඉන්නේ රතේට නැගලා. අපි ඉන්නේ ඒ චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වෙලා බුද්ධ ශාසනයේ ආස්වාසයක් ආස් ඇස්සසිල්ලක් ලැබලා කියලා බුදුහාම කියනවා. ඊට පස්සේ ඇස්සසිල්ලක් ලැබලා යාට වැරදුනාට හදා ගන්න පුළුවන්. ඒ වගේම නියත ගතික ආයන්නේ අපායට. දිව්‍ය ලෝකයට යන්නත් පුළුවන්. ඒක දඬුවම් තමයි. නමුත් මනුස්ස ලෝකෙදී මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ කිනාට තේරෙනවා මෙන්න මේ විදිහට සංකල්ප සහිත පුද්ගලයා කවුද? මිච්ඡා සංකල්ප සහිත කෙනා කවුද? වැරදි චන්සරණ ඉඳලා හදන දේ පිළිබඳව කතා කරන මිනිහා සත්පුරුෂයා. වෙච්ච වැරද්ද ගැන ඉසాత බඳගෙන අඬන එක ආසප්පුරුෂයා. නිසා තමන්ගේ ඇතුළේම තියෙන සත්පුරුෂ ගතිය වෙන් කරගන්න. තමන්ගේම ඇතුළේ තියෙන අසත්පුරුෂ ගතිය වෙන් කරවට පස්සේ සත්පුරුෂ ගතිය මතුවෙන්න ගියාට පස්සේ මිනිස්සෙක් තුළ තියෙන හැකියාවල් නිර්මාණශීලීත්වය ප්‍රගතිය සීමාවක් නැහැ. හැකි සංඥාවෙන් ජීවිතය දිහා බලන්න ගත්තට පස්සේ ඒ මනුස්සයාට යන්න පුළුවන් තැනේ මේකයි කෙලවර කියලා එකක් නෑ. හැබැයි නොහැකි සංඥාව આવොත් අල්ලපු ගිතර මිනිහටත් එන ගහලා යනවා. Tamanda විතරක් නෙමෙයි. ඒ නිසා මේ නොහැකි සංඥාව පැත්තක දාලා අපි මේ කරන වැඩි කවදා හෝ ඒ කාන්තේම අවශ්‍ය වෙලාවට අරසාව සලසන දෙයක්. ඒ නිසා භාවනාවේදී අරමුණත් එක්ක ගත කරන වෙලාවේදී අරමුණේ විවිධ පැතිකඩ දකින්නකොට මේ මායя ඇවිල්ලා දෙන මේ ගොඩ බෙරක දෝරුකක්. මේ වන්දි බට්ටකක්. මේ ස්තෝත්‍ර පැත්තක දාලා මම මෙතෙන්ට ආවේ මගේම ශක්තියෙන් නම් මේක සතියෙන් නම් වැඩේ වෙන්නේ හරිද වැරදි කික්ක ආහා ඉන්න තෙපර බාණ්ඩ සැකකරනද දෙතෑවර හිතක් ඇති කරගන්න යන්න බෑ ඒක මාරපාක්ෂික බව දැනගන්න. උනත් එහෙම දෙයක් ආවත් ආයෙ සතිය පිහිටවන්න පුළුවන් නම් මාව වටන්න බෑ. හෙට තවත් ටිකක් ඉස්සරහට යන්න. ඒ දේ ගත්ත අරමුණ මොන දේ වුණත් එnde ende ende ende තමයි අර අකූජන නැමැති රතේට ගොඩ වුණා වූ ඍජු මාවතට වැටුණා වූ එන්නෙන බය නැති වුණා වූ ධර්මය දෙපැත්තේ අස්ත්‍රෝක ධර්මෙන් තමන් පාලනය වෙන ගමනකට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක හුඟ දෙනෙක් හිතනවා සරුවච්චන්හන්සෙත් එක ජේතවනාරාමේ එදා විතරක් තිබුණා දැන් ඒ රතේ හුලම් බෑලයි කියලා. නෑ. ඒ මොලම් බයින දැන්න උලම් මැදෙන උලම් ගාගනි. උලම් තියෙන ඕනේ තරම්. ආන්නේ දේ කරන මිනිස්සයා ඒ මිනිස්සත් ඇත්තටම અભේතනකට යනවා විතරක් නෙවෙයි. මේ වගේ දුෂ්කර අමාරු ලෝකෙක අවුරුදු 2600ක් පරණ වෙච්ච ලෝකෙක ශාසනයක ඒ මිනිස්සයාගේ සේවය ඒ මිනිස්සයාගේ නිවැරදි ආකල්පෙ මෙත්තකයි කියලා ගුණානිසංස කියලා ඉවර කරන්න බෑ. ඒ නිසා මේ අඬාවෝ ගන්න පිළිස් කොච්චර හිටියත් ඒ හැකි සංඥාව අරගෙන ඉදිරියට ගිහිල්ලා අපි මේ සති නැත්නම් මේ මේ සූත්‍රය කියලා විදියට සෝතාව ධත ඇහූදේ දරාගත්තා කියන එක මම පුංචි කරලා කියන්නේ මේ සතිය ගැන ඇහිල්ලයි සතිය දරා ගැනීමයි කියලා මම කියන්නේ. මේ සූත්‍රයේ තියෙන ධම්මවිනය කියන වචනේ මම මුළු දවස් තුනේම නඩත්තු කරේ එක තේමාවයි අහනවනම් අහපන් සතිය ගැන දරනවා නම් දරපන් සතිය ගැන එතකොට ධර්ම විනය දෙකේම ආරක්ෂාව සැලසෙනවා කරන්න තියෙන වැඩේ පොඩි සරල වැඩක් ඍජු වැඩක් හැබැයි ඒක බොහෝ කල් කිරිල්ලෙන් ඔය බලාපොරොත්තු වෙන ධම්ම විනය සම්පූර්ණ වෙනවා තමන්ගේ සාධනය සම්පූර්ණ වෙනවා අනුන්ගේ සාධනය සම්පූර්ණ වෙනවා අපි මේ ලෝකයට ආපු යුතුයකම ඉෂ්ට වෙනවා මේ ඉන සියලු දෙනාම ඒ වගේ වරන් ලැබපු ඇත්තු නිසා එක්කෙනෙක්වත් තව තක්සේරු කරගන්න එපා. ඉදිරියට යෑම පිණිස ශක්තිය දහිතේ වලිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු කරගනිත්වා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. ශීල දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා